ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දලදා දවස්තාවේ මේ වගේ බ්‍රහස්පතින්දා දවසේ නිචපතා නිසනවනේ මේ වගේ ධර්ම දේශනාවට රැස් වෙනවා අදත් අපිට බ්‍රහස්පතින්දා දවසක් ධර්ම දේශනා වාරයක් ශිරුම දිනාය සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඊවං උත්තේ චිත්තහත් සාරිපුත්තෝ භගවන්තං ඒතදවෝච යස්මින් සමයේ බන්ති ඕලාරිකෝ අත්තපටිලාභෝ හෝති මෝගස්ස තස්මින් සමයේ මනෝමිය අත්තපටිලාභෝ හෝති අරූපෝ අත්පටිලාභෝ හෝති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි එකම වගේ පිරිසක් එකම වහලයක් ඇත මගේ නිතිපතා හම්බෙලා කරගෙන යන මේ ධර්ම දේශනාවන් අපි දේශනා මාලාවක් විදිහට පවත්න්නේ නැත්නම් දේශනා වලියක් විදිහට පටන් පවත්න්නේ ඒක අපි දිගටම චාරිත්‍රාක් වශයෙන් කරගෙන ආවා ඉතින් මේ පකවානුවේදී අපි ඉස්සරහින් තියාගෙන තියෙන්නේ පොට්ටපාද සූත්‍රය කියලා දීඝනිකායේ නැත්නම් දීර්ඝ සූත්‍ර සඳහන් වෙන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මුලින්ම සංග්‍රහ වෙලා තියෙන පොතේ මුල්ම සූත්‍ර 10 කොටස. මේ පොට්ටපාද සූත්‍රය ජවනිකා කීපයක් සහිත නාට්‍යයක් වාගේ චිත්‍රපටයක් වාගේ දිගට දිගට දිගට දිගට සිද්ධ වෙනවා. අංගුත්තර නිකායේ සංයුත්ත නිකාය වගේ වෙනකොට මේ එක එක කොටසක් එක එක සූත්‍රයක් විදිහට නම් කරනවා. ඒ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා රැස් වෙච්ච ගමන්ම සංග්‍රහ කරපු සූත්‍ර නිසා ඒව පසුපස්සේ සංග්‍රහ කරන සූත්‍ර වලට ආදර්ශයක් වෙන විදිහට කොහොම සවිස්තරව නිදාණේ පෙන්නනවා. සවිස්තරව මාතෘකාට බහිණටි පෙන්නනවා. සවිස්තරව මාස්ටර් විශ්ව කරනවා විශ්ව කරලා පස්සේ වෙන දේවල් අතරමැද සිදුවෙන අතුරු ජවනිකා බොහොම ලස්සන විග්‍රහයක් තියෙනවා මේ දීඝනිකාය සූත්‍රවල උගව දෙනෙක් කියවන්නේ මොකද ඒක බොහොම ශාසන හැඟීමෙන් කියවන්න ඕනේ දීඝ සූත්‍ර නිසා මේ පොට්ටපාද සූත්‍රයත් යතින් බණකොට සර්වචනාංශයේ මේ ශාසනයේ මුල් මුල් අවතිවල සිටි වෙච්ච විවේකීව වෙලා අරගෙන ਸਰවචාන්සේ දේශනා කරපු දේවල් වගේම සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා කොහොම හිතේ හයිය තියෙන වෙලාවේ සජ්ජායනා කරපු දේවල්. ඉතින් මේ සූත්‍රය අමාරුයි එකම තේමාවකට පිටුකරනද මොකද ඒක ගොඩාක් මාතෘකා සාකච්ඡා කරනවා. තම සූත්‍රයේ දිගෑරෙන්න විකාශ වෙන්න ප්‍රධාන හේතුයක් වෙලා තියෙන්නේ අතරමැද අවස්ථාවකදී මේ පොට්ටපාද නම් වූ පරිබ්‍රාජකයා කියන්නේ අනිහිත් එකේ ਸਰවචර්ය ගහන ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් තමයි මේක විකාශය වෙන්නේ. ඒ ප්‍රශ්නේ තමයි ගොතුනතර ඒවකට පැවතිච්ච සම්මන්ත්‍රණයකදී සාකච්ඡා වාරයකදී අபிසඤ්ඤා නිරෝධ කියන වචනය සාකච්ඡාට ලක් කරලා තියෙනවා. ඉතින් සාකච්ඡා ලක් කරනකොට පොට්ටපාදේ ඉඳලා තියෙනවා. ඒක එක එක එක මත ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒ ਸਰවඥාන්සේ වැඩ හිටපු කාලේ ඉන්දියාවේ ගුතුන් අතර තිබිච්ච මත සමයාන්තර දර්ශන පැවතිච්ච ස්වභාවය ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන්. කට්ටිය එකතු වෙලා කුතුහල ශාලාවේ ඒ කියන්නේ දැන් කියන ප්‍රජාශාලාව කියලා තියෙන සාකච්ඡා ශාලාවක එකතු වෙලා කවුරු හරි මාතෘකාවක් ගෙනලා එක එක නැගී කියලා විග්‍රහ දෙනවා. ඉතින් මේකටත් මේ අபிසඤ්ඤා නිරෝධය කියන එකට විග්‍රහ හතරක් ඉදිරිපත් වෙච්ච බව පොට්ටපාදට මතකයි. ඒ කතාවට හේතු වෙන්නේ මේ එකටවත් පොට්ටපාද කැමති නැහැ. විනිශ්චය කරලා නැහැ. එහෙම නැත්නම් එයා සතුටු නැහැ. ඒ නිසා පස්සේ වෙලාවක බුදුරජාණන් වහන්සේ සාමි පොට්ටපාද පරිබ්‍රාජක අතර තිබිච්ච සුවදභාවයේ මත සර්වචන් වහන්සේ පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ආශ්‍රමයට වැඩම වෙලාවක මේ ප්‍රශ්නේ තමන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච බවත් මාතෘකාව අභිසඤ්ඤා නිරෝධ බවත් ඒකෙන් මති හතරක් අවසාන වශයෙන් එකතු වෙච්ච බවත් විනිශ්චයකට නොපැමිණිච්ච බවත් ਸਰවඥාන්සල වාර්තා කරනවා. වාර්තා කරලා කියනවා මට එදා ඔබ වහන්සේව සියුණා අනේ ඔබ වහන්සේ වගේ කෙනෙක් එදා සභාවේ හිටියා නම් මේක විනිශ්චය කරනවා අපිට නිෂ්ඨාවකට එන්න තිබුණා ඉතින් නිෂ්ඨාවට හම්බෙන්න බැරි වුණා මෙන්න මෙතන නතරුනේ කියන ඕක තමයි පොට්ටපහද සූත්‍රයේ නිදානි අபிසඤ්ඤා නිරෝධේ ඉතින් මේ අභි සාචේත වචනයත් සංඥා කියන පෙරවදන් පසුවදන් අයින් කරුවොත් සංඥා පිළිබඳව කතා කරන සූත්‍රයක් කියලා නිසා කියනවා. නමුත් මේ වොට්ටපාද සූත්‍රය වගේ දීර්ඝ සූත්‍ර සංග්‍රහ වෙන දීඝනිකායේ මුල් පොතට කියන්නේ සීලඛණ්ඩකය කියලා. නිසා සෑහෙන විස්තරයක් සර්වත්‍යංශයේ සීලය පිළිබඳව සඳහන් කරන නිසා කියවන කෙනෙකුට පොත දිගාන ගොඩක් වෙලා ඉන්න වෙයි. මේක කාරණා තේරුම් ගන්න. පස්සේ තමයි මේ සංඥා ස්කන්ධයට එන්නේ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව සර්වචනාංශේ සහ පොටපාද අතර අදහස් වමාරු සාකච්ඡා දිගටම යනවා. ඒ අතර මධ්‍යමතාන්තර විරුද්ධතා තිබුණාට දෙන්න බොහොම සුදෝ කටයුතු කරනවා. කටයුතු කරලා අවාසනාවකට වගේ දැන් සරුවචනාංශී ඉදිරිපත් කරන විග්‍රහයත් පොටපාදට තේරුම් ගන්නත් බෑ. පොට්ටවා සතුටකටපත් වෙන්නෙත් නැහැ. ඉතින් සර්වත්‍යඥාන ස්වාමීන් වහන්සේ මම වගේ කෙනෙකුට ඔබ වහන්සේ වගේ දෙන මේ ප්‍රබුද්ධ උත්තරයක් තේරුම් ගන්න බැරි වෙයි කියලා. ඒ පොට්ටපවද්දයන් කියන ඔබ වගේ කෙනෙකුට බෑ. ඔබ දැනටමත් මිත්‍යා දෘෂ්ටිකයි, මිත්‍යා අදහස් අරින්න කැමතිත් නැහැ. ඒ අදහස් අනුර කියා දෙමින් ගත කරන නිසා ඔබ වගේ කෙනෙකුට බෑ කියලා සර්වඥාන්සේ පින්න පාතේ පින්ස පිටත්තලයෝ ඊට පස්සේ එතන ඉන්න පරිබ්‍රාජකයන් පොට්ටපාදේ ගෝලපිරිස මට හරියට කෙනෙහිලි වචන කතා කරනවා අපිත් නායකයෙක් කියලා පොට්ටපාදව තෝරගත්ත එනකොට පොට්ටපාදේ සර්වඥාන්සේ කියන කියන දෙයට ඔහු කියනවා කීකරු වෙනවා එහෙමද තමන්ගේ මතය එහි කරන්න පුළුවන් වෙන්න ඕනේද මේ එහි කියනද අපි නායකයෙක් තෝරගත්ත කියලා හරියට කෙනෙහි වචන කතා කරනවා ඉතින් පොට්ටපාද ඒ අත්ව සනසනවා හේතු ගන්නනවා ඒ ਸਰවඥාන්සේ කියන දෙයට විරුද්ධව වාදනා කරන දෙයක් නෑ මම ඒක පිළිගන්නවා කියලා. ਸਰවඥාන්සේ කියන්නේ ඇත්ත. ඉතින් එවනම් මොකද ආයේ මේ හරස් ප්‍රශ්න ගන්නේ? මොකටද ආයෙ සැක කරන්න කියලා පිරිසනි ශබ්ද කරනවා. කෙසේ නමුත් ඒ පිරිසේ හිටපු හත්සාරිපුත්ත කියලා චිත්තහත් සාරිපුත්ත කියලා ඉපොතේ සඳහන් වෙන්නේ එයා පොට්ටපාදයේ ගෝලෙක් එයා පොට්ටපාද පරිප්‍රාජකයට කියනවා මේ සර්වඥාන්වහන්සේ වගේ කෙනෙක් අපේ ළඟට ආවිලා මෙච්චර බණක් කියලා ගිහිල්ලා තේරුම් ගන්නට නැතුව ඉඳී තවදුරටත් පමා වෙන කාරණා අපි යන්නේ නැවත. අපි සර්වඥාන්වහන්සේට ගිහිල්ලා සර්වඥාන්වහන්සේට ඒ කතා විතුරු ටික දිගට පවත්වාගෙන ඒකේ ප්‍රොජෙනක් අපිට තියෙන බව තේරෙනවා අපි ඒක සම්පූර්ණ අර්ථ සිද්ධිය සලසගමු කියලා. ඒ ජවනිකාවේ තමයි දැන් අපි ගත කරන්නේ පොට්ටපාද පරිප්‍රාජක නැවත සර්වඥාන්සේ බහ දකින්න සවැත් නුරට ආපු වෙලාවේදී අර සාකච්ඡාව ඉතුරු ටික දිගට යනවා. ඉතින් ඒකෙදී මේ සර්වචන්සේ සඳහන් කරනවා මේ පුට්ටපාද බලාපොරොත්තු වෙන දේවල් බණ කියන නෙවෙයි සර්වචනාංශනමක් ලෝකේ පහළ වෙන්නේ. සර්වචන්සේ ලෝකේ පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය මතක් කරලා දෙන්නයි. ඉතින් ඒකට ඔය කියන ප්‍රශ්න අදාළයි. නමුත් ඔතනින් පටන් ගන්නේ නැහැ. සර්වචන්සේ එතනින් පටන් ගන්නෑ. පටන් ගන්න මෙහෙමයි කියලා උන්වහන්සේ සාධනීය වූත් මේ ජීවිතේම අත්දැකීකුත් තර්කයෙන් ගොඩනගන්න බැරි වූත් කිව යුත්තක් තවන්න තියෙනවා. ඒක තමයි චතුරාර්ය සත්‍යය. ඉන් අපිට ගොඩාක් දේවල් වලට සර්වඥාන්සේ පටලවා ගන්න හුඟ දෙනෙක් කැමති. උන්වහන්සේගේ සර්වඥතා ඥානෙ උරගා බලන්න. නමුත් සර්වඥාන්සේ ඒවට එච්චර උනන්දුවක් පෙන්වන්නේ නැහැ. මොකද ඒවා නිකන් හුදු ආද. හුදු කෙස්පලෙන තර්ක, වන්වේ ඥාන, එතන තර්ක ඥාන ඉතින් ඒ නිසා සර්වඥාන්සේ එච්චර ඒවට එලවන්නේ නැහැ. නමුත් ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙනවා. අන්න ඒ වාතාවරණය යටතේදී ਸਰවචනහන්සේ මේ පොටපාර පරිබ්‍රාජකයාට එයා අහන ප්‍රශ්න බහාතබලා ප්‍රතික්ෂේප කරලා එනත අභ්‍යාකට ව්‍යාකරණය කරන්නේ අභ්‍යාකට මට්ටමින් තියලා චතුරාර්ය සත්‍ය දිහාවට අවධානය යොමු කරනවා. යොමු කරවීමේදී ඒ පොට්ටපාද ළඟ තිබිච්ච යම් වැරදි මතයක් ਸਰවචනසේ ඇරගෙන ඒ වැරදි මතේ දිගේම ඒක නිවැරදි කර දීමේ වැඩපිළිවෙලක් පාවිච්චි කරනවා. ඒක අද බෞද්ධයාටත් නැත්නම් අද පොට්ටපාදගේ ගෝලෙ ඉන්න අපිත් අතර ගොඩක් අන්නේ ගෝලයන්ටත් බොහොම වටිනවා. ඒකෙදි ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ සංඥා කියන ස්කන්ධේ ගොඩ ඒ කොටත් එක්ක මේ ආත්ම සංකල්පය පටලැවුණාම පඹ ගෑවිච්ච පඹ ගාලේ පැටලිච්ච කෙනා වගේ මොන විදිහින්වත් ගොඩ එන්න බෑ. එහෙම ඇත්තෝ ඒ ගොඩ එන්න උත්සාහ කරන ඇත්තෝ අන්ත දෙකට වැටෙනවා. ආත්මයක් ඇත්තේමයි කියලා ඒකාන්තයකට වැටෙනවා. අනිකක් තියෙකට විරුද්ධව හාත්පසින් ගිහිල්ලා ආත්මයක් නැත්තේ කියනවා. ඒත් ඒගොල්ල තම තමන්ගේ මුඛේ නැමැති චීටි පොරවෙන් අඩයකින් අනික් අයට කොටමින් තුවාල කරමින් වාද කරමින් තෝතෝ වරපල කියාගෙන දඬු මුගුරු ගනිමින් රණ්ඩු කරන මූලධර්මවාදී වෙනවා සර්වචන්සේ වගේ අන්ත දෙකට කරු කරන්නේ අතරමැදි මාර්ගෙන් ගමන් කරනවා කියන එක. මේක අද බෞද්ධයන් කිල්ල ගන්න බැරි ප්‍රශ්නයක් කරලා තියෙනවා. ඒත් බෞද්ධය ඒකාන්තයෙන්ම අනාත්මයක් අල්ලගෙනයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා බෞද්ධයා හරි ප්‍රශ්න දෙකකට මතුවෙන ඉතින් අනාත්මයක් තියෙනවනේ ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඉතින් ඒක අපි ආය ආත්මෙ නැති කරන්න ඕනේ නෑනේ. අනාත්මින් පටන් ගත්තා ඉවරනේ. අන්තික ඉතින් පව් කරුවා කියලා දෙයිමුත් නැහනේ. ඒක කරන්නෙක් නැහනේ. විඳින්නෙක් නැහනේ කියලා ආත්ම අනාත්ම සංඥාව හරහා ගන්න නාස්තිකවාදයේ පැත්තටත් අපි කතා ගොතාන යනවා. එහෙම නැත්නම් තව කවුරු හරි කිව්වොත් එහෙම මේ ආත්මයක් මේක ඇත්තේ නෑ පව් කිරුවත් එකයි පින් කිරුවත් එකයි භෞතික වාදයේ තියෙන. එතකොට නෑ නෑ නෑ මේ මේ කරන කරන දේට පිළපව්වට ඡන්ද වෙනවා ලබනාත්මනත් යන්න වෙනවා ගෙවන්න වෙනවා කල කල දේ ඵල ඵල දේ කියලා එක පැත්තකට යනවා. ඒ නිසා ආන්දක ප්‍රතිපත්තිය තමයි දන්නේ නැතුව බොහෝ විට බෞද්ධයත් පාවිච්චි කරන්නේ. ඒ නිසා ඒක කොහොමඩක්වත් තර්කිකින් කෙලවර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. අන්න ඒ වගේ තැනකදී සර්වඥාන්සේ මේ පොට්ටපාද වගේ පරිබ්‍රාජකෙක් ඉදිරියපත් වෙච්ච වෙලාවක පොට්ටපාද Tamanට බෝලේ දාන විදියටම බෝලෙත් එක දෙල්ලක් කරනවා. එතනදී සර්වඥාන්සේ ආත්මය ඇත්තේ කියන්නේ නැත්නම් නැත්තේ කියන්නේ නැහැ. ඒක ඒ නිසාම කච්චායනගත සූත්‍රයේදී සර්වඥාන්සේ ඒ කච්චායන සාංශල කියනවා කච්චායන මේ ලෝකේ වාද දෙකක් තියෙනවා. ඇත්තේ කියන සස්තවාදයක් තියෙනවා. නැත්තේ කියලා උච්ඡේදවාදයක් තියෙනවා. මුළු ලෝකයාම දෙකට බෙදලා ඉන්නේ. කිසිම කෙනෙකුට මේ දෙක අතරමැදින් යන ගමනක් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ අතරමැදින් යන ගමන චපලයි. ඇත්තටම ආත්මය තියෙනව හෝ නැහැ කියලා ඍජු වචන කතා කිරීම අවංකකම කියලා හිතනවා. ඒ දින්න එක්කෙනෙකුටවත් ගොඩෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ਸਰවචනාංශේ ඒ අත ඒ අත අල්ලන්නේ නැතුව මේ අත අල්ලන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් ගොඩ වුණා කියන එකට කියලා දෙනවා. ප්‍රතිපදාවටත් නංගනවා ප්‍රතිපදාන ප්‍රයෝජනත් ලබනවා. අන්න ඒ වගේ වාතාවරණයක ඉඳගෙන පොට්ටපාද ਸਰවචනාංශයෙන් ගිය පාර ගමන් කාවදී අහනවා ස්වාමීන් වහන්සේ ආත්මය සහ සංඥාව එකමද කියලා. බුදුරජාණන්සේකට හා කියන්නේ අනෙත් නැහැ නෑ කියන්නේ අනෙත් නැහැ. ඒකට අහන පොට්ටපදෙන් ආත් පොට්ටපද මෙහිලා ඔබ ආත්මය කියලා මොකද්ද ගන්නෙ කියලා. ඔබේ මේ වචනේ හැටියට සර්වඥාන්සේ ඒකට සංඥා නිර්වචනය කළා තියෙන්නේ. එතන සංඥාව ඡයන සාකච්ඡාලා තියෙන්නේ. ඉතින් ආත්මය සහ සංඥාව සමාන කරන්න හදනකොට ඒකට පොට්ටපාතකේ ගැටේ වියවුල සැකේ ඊට පොට්ටපාල කියනවා ආත්මය කියලා මම බාරගන්නේ මේ රූපී ආත්මය සතර මහා භූතයන් හැදිච්ච කපලිකාර ආහාර ගන්න රූපී ආත්මය තමයි. ඒ කියන්නේ කය තමයි ආත්මය කියලා ගන්න. දැන් බොහෝම ප්‍රවේශයෙන් සඳහන් කරනවා පොට්ටපාද කය නම් රූපී දෙයක් නම් හතර මහා භූතයන් හැදිච්ච එකක් නම් කැබලිකනක ආහාර කන ශරීරයේ මේ දේ නම් බාන්න කියලා කියන්නේ මම මේ වෙලාව ප්‍රකාශ කරනවා ආත්මෙ වෙන එකක් සංඥා වෙන එක. නමුත් ඔබට තේරුම් ගන්න මම කියනවා සංඥාව ඉපදින සංඥා මැරණකන් තියෙන්න ඉස්සලත් ඒකත් වෙනස් වෙන සුළුයි. සංඥාව ඉපදිලා මැරෙන්නේ චිත්තක්ෂණයක් ඇතුළත. ඒ ටිකටවත් ඒක දිගට හිටින්නේ නැහැ. ඒ නිසා ආත්මික කොයිද සංඥාවක් සංඥාව කොයිද ආත්මයක් කියලා. ඒ වුණාට පොට්ටපාදයට ඇහෙන්නේ පළවෙනි ටික විතරයි. පසු ටික ඇහෙන්නේ නැහැ ඒ වගේ තමයි අපේ ඔළුවේ තියෙන සෑහෙන ඒ වගේ හරස් පොළු වගේක් තියෙනවා වාදක වගේක් තියෙනවා අපිට ඕන නැති දේවල් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ අපිට රුචි දේ පමණයි. මේකත් අපේ රුචියට නෙවෙයිනේ අරුචියට ආත්ම විනයි සංඥා විනයි මොකද ආත්මය කියලා වර්ණගන්නේ රූපී චාතුම් මහ භූතික කබලිකාර ආහාර කන කියන එක. ඒක පොට්ටපත් කියන මෙහෙම කියමු ස්වාමීන් වහන්සේ. ආත්මය කියලා කියන්නේ මනෝමය සබ්බංග පච්ඡංග සමන්නාගත රූපී ආත්මයක් කියලා මම ගන්න කියනවා. පළවෙනි එක නෙවෙයි දැන් දෙවෙනි එකක් වර්ණන කරනවා. එතකොට පුරුද්දෙන් කියනවා ඔබ ආත්මය කියලා ගන්නේ මනෝමය දෙයක් නම් සබ්බංග පච්චංග සමන්නාගත සියලුමේ අංගපසංගයන්ගෙන් සම්පූර්ණ වෙච්චි රූපී දෙයක් නම් හිතමවගත රූපයක් කියලා මේ කියන්නේ. අපි මනෝ කාය කියලා දැන් හුඟක් වෙලාට පත්තරේ දාලා තියෙන්නේ. මේ කාලේ සෑහෙන්න ඔය කටි උනන්දුවක් ගන්න මේකට කියනවා මනෝමය කාය කියලා. මනෝමය අත්පටිලාභය කියලා. ඒතර බුදුන්ස කියනවා ඔබ ආත්මේ පට වරණා ගන්නේ මනෝමය නැත්නම් මනෝමය අත්පටිලාභයක් නම් සංඥා වෙන එකක් පොට්ටපාද මනෝමය අත්පත්ලාභ වෙන එකක්. පොට්ටමා නැවතත් කියනවා මේ සංඥාව ආත්මයකට පටවන්න තියා සංඥා ඉපදිලා මැරණකම්වත් එක විදිහට ඉන්නේ. ඒකේ තරම්ම චපල දෙයක්, විනාශ වෙන දෙයක්. ඉතින් ඒකට කොහෙද ආත්මයක් සාරයක් මණ්ඩයක් ගන්න පුළුවන් කියලා. ඒතර පොට්ටපාදට ඒකෙත් දෙවෙනි කොටස ඇින්නේ නැහැ. පළවෙනි කොටස තේරෙනවා. මනෝමය අත්පත්ලාභයත් බුද්ධාංශ ප්‍රතික්ෂේප කරනවා. ඒතර පොට්ටපාද කියන නෑ ස්වාංශ අරූපී මම කියන ආත්මය ආත්මය ඒක අරූපී දෙයක් මානසික අරූපී ධර්මයක් තමයි ආත්මය කියලා කියන්නේ. ඒක කියනවා ආත්මය කියන එක අරූපී වශයෙන් වර්ණගුවත් සංඥා වෙන එකක් ආත්මය වෙන එකක් ওই සංඥාට වගේ ලේබල් ඉල්ලන්න තරම් ඉන්නේ නැහැ. එයා බොහොම ඉක්මනට වෙනස් වෙන සුළු දෙයක්. ඒකට ඒක නිසා ආත්මසාරයක් දෙන්න බෑ කියලා. මේකෙන් තමයි පළවෙනි ජවනිකා ඉවර වෙන්නේ. ඊට පස්සේ තමයි පොට්ටපාදාරි සවදමට කවදාකම මේ පස්සේ තේරුම් ගන්න බැරි වෙන්නේ. ඉතින් මේක කරන්න බෑ. ඔබ ඉන්නේ මේ වගේ මේ මේ මූලධර්මවාදයක හදන්න බැරි තැනක හැදෙන්න බැරි තැනක ඉන්සක් කරන්න බෑ කියන. දෙවෙනි සැරේ ආවට පස්සේ සර්වචන්හන්සේ තමන්ගේ ප්‍රතිපදා විස්තර කිරීමේදී කියනවා පොට්ටපාද මම කියන දේ වාදයේ සඳහා නෙමෙයි මම කියන්නේ ප්‍රතිපදාවක් සඳහා කර බලන දෙයක් සඳහා Tamanට උරගා බලන්න පුළුවන් දෙක සප්පටි හිරකම් Tamanටම නිෂ්ප්‍රභා කරන්න බැරි තරම් ප්‍රත්‍යක්ෂයක් හේව නැත්නම් අද්දුරු ප්‍රත්‍යක්ෂයක් මම මේ කතා කරන්න කියලා බුදුරජාණන් කියනවා අත්පටිලාභ තුනක් තියෙනවා කියලා. දැන් ප්‍රති අර මේ වටපාද ප්‍රතික්ෂේප කරපේක තියෙනවා අත්පටිලාභ තුනක් තියෙනවා පොට්ටපාද. නමුත් මම මේ අත්පටිලාභ තුනක් තියෙනවා කියලා කියන්නේ ප්‍රතික්ෂේප කරන්නයි. ප්‍රහාණය කරන්නයි. ප්‍රහාණය කිරීම පිණිස මමත් කියනවා රූපී අත්පටිලාභයක් තියෙනවා කියලා. රූපී චාතුම් මහා භූතික හතර මහා භූතයන්ගෙන් හැදිච්ච කබලින්කාර ආහාර ගන්න ආත්මයක් තියෙනවා. මම මගේ ප්‍රතිපදාව දෙන්නේ එහෙම එකක් තියෙනමයි කියලා වරණගල නිර්වචනය කරලා භාවනා හරහා ඒක ප්‍රතික්ෂේප කරන්නයි. භාවනා කරන එක ප්‍රතික්ෂේප කරන්නේ. ඉස්සලා අපි එකක් තියෙනවායි කියලා අරගෙන ප්‍රතික්ෂේප කරනවා. මේකට තමයි අපි ඔය මේ නීවරණ ප්‍රහාණය කියලා කියන්නේ. ඒ නිසා නීවරණ නැයි කියලා ගන්න එපා ප්‍රහාණය කරන්න. නීවරණ තියෙනවා. නීවරණ තියෙන තාක්කල් රූපී ආත්ම භාවයට රූපේට ආත්මය කියලා බාර ගන්න එකක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර වල රූපේ තමයි අපි ආත්මය කියලා බාරගන්න. ඒක මේ රූපලාවන්‍ය කරන්නේ. ඒකනේ අපි මේ වස්තු භෝග එකතු කරන්නේ. පොහසත් වෙනවයි කියලා. පොහසත් ආයක වඳින්නේ ඒ රූපේ ආත්මය කරගත්ත අය තමයි බෞද්ධ සේරම ඒක කරන ගැටි. එක්කෙනෙක්වත් නැහැ මේ කය පිළිබඳව මධ්‍යස්ථංගිකයෙන් බලන කිසිම කෙනෙක් නැහැ වස්තු භෝග පිළිබඳව මම ආයනේ නොකරන. ඒ නිසා එහෙමකක් තියෙනවා. ඒක ආචාර ධර්මයක් ලෝකෙ පිළිගත් ජන විඥානේ තියෙන එකක්. රූපී අත්පත්ලාභයක් මම කියනවා පොට්ටපාද. හැබැයි මම කියන්නේ ඒක බදාගෙන කරඬුවක තියලා තැම්පත් කරලා වැඳ වැඳ ඉන්නවක් සාක්කුව දාගන්න දෙක නෑයි කියලා ඔප්පු කරන්නේ. නෑයි කියලා ඔප්පු කරන්නේ නම් ඔබ රූපේ දිහාම බලපන්. ඉඳගෙන ඉන්න රූපේ දිහාම බලලා. ත්‍යමාරුයිනේ. රූපේ දිහා බලන්න අමාරුයි මොකද හිත අනිත් ඒවා ගැන කල්පනා වෙනවා අතන මෙතන කල්පනා වෙනවා අරයා මෙයා ගැන කල්පනා වෙනවා මේ රූපයක් නැත්නම් මම ආත්මපතිලාභය වශයෙන් ගන්න මේ රූපයට හිත යොදලා පරිේෂණ කරන්නවත් ඒක හිත කැමති නැහැ. ඒකට හිත දාලා ඒකට අභියෝග කරන්නවත් හිත කැමති නැහැ. ඒ නිසා හිත හැම වෙලාවෙම නන්නත්තරිනවා අතීත අනාගතේ. අතන මෙතන. අරයා මෙයා ගැන උඹට මම කියනවා මෙහෙම එකක් තියෙනවා කියලා. මොකද රූපී අත්පටිලාභයක් තියෙනවා. ඒක ආහාර ගන්න එක. ඒක හතර මහ භූතයන්ගෙන් හැදිච්ච එක. ආන්නේ ඒකවත් තියෙනවා කියලා ශරීරෙ හිත දාලා බලන්න. ඉති බලන්න හිත දෙන්නේ හිත කොයි වෙලාවෙත් කියනවා ඌක බල බල ඉන්නලා හරියන්නේ හිත බලපං ඊයේ බලපං අතන බලපං මෙතන බලපං කියලා කඩනවනේ. ඉතින් ඒකට එයාට කාම ලෝකේ අතහරින්න වෙනවා. කාම සංඥා අතහරින්න වෙනවා. ඒ කාම සංඥා කාම ලෝකයට ඇහැරියත් කාම සංඥා අතහරින්න බෑ. ඒක හොඳටම ප්‍රසිද්ධයි. ගියත් භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ කොච්චරක් Tamange හිතේ තියෙන දේවල් ඉඳගත්තර පස්සේ හීනමවනවාද කියලා. ඒක තමයි කාමයේ අතහැරලා ආවට කාම ගුණ කාම සංඥා කරදර කරනවා. ඒක යාගේ දෝෂයක් නෙවෙයි ඇති. ඊට පස්සේ අපි හිතමු යම් වෙලාවක ඒ කෙනාට උගක් ප්‍රයත්න කරලා මේ කයේ හිත තියාගන්න පුළුවන් නැහැ කියලා. එතන කය බොහෝ වෙලා තියාගෙන පුළුවන් කියලා. එහෙම නැත්නම් මේ කය නියෝජනය කරමින් ආශස්පස්සති තියාගන්න පුළුවන් වුණා කියලා. එහෙම නැත්නම් අපි හිතමු කය නියෝජනය කරමින් නැත්නම් ජීවේ නියෝජනය කරමින් නැත්නම් ජීවිතේ නියෝජනය කරමින් පිම්බීම හැකිලම හිත තියාගන්න පුළුවන් වුණා කියලා. එහෙම නැත්නම් අපි හිතමු එවිදිනකොට මේ වම පායේ දකුණු පායේ තිනකේ සතිය පිටව ගන්න පුළුවන් උනායි කියලා. ඉතින් ඒක කෙරුවට පස්සේ බුදුජානනාංශ පෙන්වන්න හදන්නේ ආශ්‍රව ප්‍රසවාසයට හිත තිබ්බොත් ආශ්‍රව ප්‍රසවාසය ගෙවිලා යනවා. පිඹි වැටෙන හිතුවොත් ඒක දිවිලා යනවා. දිවිලා යනකොට උඹට තේරෙනවද ඔය තියෙනවා, හයියට තියෙනවා, ඝන බහලව තියෙනවා, හැඩයක් තියෙනවා, ආකාරයක් තියෙනවා කියන එක තියෙනවා කියලා පටන් ගත්තට භාවනා කර කර යනකොට ගෙවිලා යනවා. පිපිලික පිපිඤ්ඤ ගලත් තැම්බෙනකොට වගේ. මෙන්න මේක තමයි බුදුහාමරණ පෙන්වන්න ඕන. හරියට පුළුවන් නම් ඔය තියෙනවා කියන එකටම තියෙනවාමයි ඕමයි කියලා එකටම හිත දාන්න. ඒකටවත් හිත කැමතිද? පරේෂණයටවත් හිත කැමතිද? අපේ හිතේ තරම්ම නන්නත්තරයි අපේ හිතේ තරම අනුගේ න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. ඒක යෝගාචර පිළිගන්න කැමතිත් නැහැ. විශේෂයෙන්ම භාවනා නොකරන අයට ගියාම අපි ඉබේම පිළිගන්නවා. පෙන්වන්න අදවා මම හැදිච්ච මිනිහෙක් මට න්‍යායක් තියෙනවා මම සීලයක් තියෙනවා මම හික්මීමක් සයිස කෙනෙක් මට උන් දෙ මං කරනවා කියන්නේ. භාවනාට අදාසේ නරේ කටේ තියෙන nari වන්දන් පුරා පල්ලෙන් බයි. මොනම දෙයක්වත් මට උන් දේවල් කෙරෙන්නේ නැහැ. අඩු ගානේ හුස්මේ හිත තියන්නවත් නැහැ. අඩුවනේ කයේ හිත තියන්නත් බෑ. ඉතින් ඒකයි කට්ටිය ඉන්න කැමති නැත්තේ භාවනා මධ්‍යස්ථානවලට. ගෙදර ඉඳගෙන සිංහාවගේ ජීවත් වෙන්න පුළුවන්නේ. අනික කොල්ලත් ඒකට කැමති කට්ටියනේ. ඒ නිසා ගිහි ගෙදර ඉන්නකොට අපිට කැමති හැමක් පොරවගතයි. කොටලුවක් හරි සිංහාවක් හරි පොරවගෙන ඉතින් තප්පුලන්න පුළුවන්. තප්පුලම පේනවා ඇවිල්ලිවලා මේ ආත්මයක් තියෙනවා. රූපී අත්භාවයක් තියෙනවා. තියෙනවා කියලා ඔප්පු කරලා බලන්න ඉස්සලා ඔය තියෙනවා කියලා ගහපා දෙන්නේ දෙයට පමණක් හිත දාලා බලන්න. මම දැන් මෙතන ඉන්නවයි කිය ආශ්වාස ප්‍රශ්වාසය කිය පිම්බී මැකිලිම කියලා ඒකවත් බෑ ඒකේ කාගා පුද්ගලික දෝෂයක් නෙවෙයි මේ යන්ත්‍රය හැදිලා තියෙන්නේ එහෙම තමයි ආර්ය පරිශ්‍රයට කැමති නෑ ඉතින් අපි සද්ධාවෙන් අනිකා සාක්කීට සාධකයට අරගෙන ලෑස්තිලා ගිහිලා අඬා වැටිලා බය බොයි කියාගෙන කොහොම හරි ආශ්වාස ප්‍රශ්වාසය අල්ලගත්තයි කියලා මම දැන් මෙතන කියලා ඒ යෝගාවචරය හිතනවා මේක දැන් ගෙදර ගෙනියන තරම් කරඬුක දාලා තැම්පත් කරන තරම් සාක්කු විදා ගන්න තරම් දැන් ලාභයක් වෙයි කියලා. නමුත් බුදුහාර කියනවා අල්ලන්න අල්ලන්න ඒක පරි වෙනවා. ඒක නදනිය සියුම් වෙනවා, සූක්ෂම වෙනවා, අල්ලගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. එතකොට මේ අර අල්ලගත්තේ යම්තාක් ශක්තිමත් ක්‍රමයකටද අලගිය මුලගිය දැනගෙනද අංග ප්‍රත්‍යංග දැනගෙනද ව්‍යංජන ව්‍යංජන දැනගෙනද කියනවනම් ඒ තාක් ඉක්මනට ඒක අල්ලන්න දෙයක් නැති බව යෝගාචරයට තේරෙනවා. ඒක තමයි භාවනා කරන්න කරන්න ඉඳ ගන්නකොටම ආස්වාස්පසය සියුම් වෙන්න පටන් ගන්නවා. ආනාපාන සියුම් වෙන්න පටන් ගන්නවා. ඉඳගෙන ඉන්න බව නොතේරී යන්න පටන් අර ගන්නවා. කොච්චර ඒක වෙනවද කියනවනම් හරියටියට ප්‍රතිපදාව දන්න කෙනාට සක්මන් කරනකොටත් සක්මන ඉබේ සිද්ධ වෙනවා. මම නැතුව හොඳට වැඩි වෙනවා. එහෙම නැත්නම් ඒක සාමාන්‍යයෙන් ප්‍රාශයට දාලා කියන්න පුළුවන්. භාවනා සිද්ධ වෙන්නේ මම අයින් වුණාට පස්සේ. මම අයින් ඉඳගෙන කරන තාක්කල් ඒකට භාවනාවක් කියන්නේ නැහැ. ඒක මේ මොන්ටිසෝරි පන්ති අකුරු ඉගෙන ගන්න පන්තියේ. ඉතින් අද භාවනා ලෝකේ ප්‍රධානම ගැටලුව තියෙන්නේ මේක නිසා මොකද ඒ යෝගාවචරයට මේ රූපී අත්පටිලාභය නිර්වචනය කරනකොට එයා අල්ල බලා ගන්නවා. ඒක ඒක මේ ආනාපානේ තමන්ගේ බෝධිලට සින්න කර ගන්නවා. කිම්බි මැකලියම බෝධිලට සින්න කර ගන්නවා. වම තිනකොට දඬු කඳේ ඇවිදින්නා වගේම වම අල්ලන්න උත්සාහ කරනවා. දකුණ අල්ලන්න උත්සාහ කරනවා. බුදුහාම කියනවා අල්ලන්න උත්සාහ කරන්න අහුවෙන්නේ නැති එක තමයි පෙන්වන්න හදන්නේ. ඒක යෝගාවචරයේ දෝෂයක් නෙවෙයි. ඒ නිවැරදි දැක්මට දාපු ගමන දැන් නොබෝ වෙලාවකින් මේ තියෙනවා කියපු ආස්වාසේ නැහැ කියන්නේ. තියෙනවා කියන ආශ්‍රවසත් දෙක අතර වෙනස නැහැ කියන්නේ වෙනවා. තියෙනවා කියන ප්‍රසවාසේ නැහැ කියන්නේ වෙනවා. හිත දාගෙන බලන්න කය නැති වෙනවා. නැත්නම් නැති වෙන පැත්තට යනවා. මේක යෝගාචර සන්ත්‍රාසය ඇති කරගන්න. බයක් ඇති කරගන්න. මොකද මෙයා හිතන්නේ බුදුහාමර මේ ඕලාරික අත්පත්ලාවේ දීලා තියෙන්නේ ඔප්පු කරලා පෙන්නන්නේ. නෑ නිෂ්ප්‍රභ කරලා පෙන්වන්න තියෙන්නේ. ඕලාරික අත්බව පරිලබය නෑ කියලා ඔප්පු කරන්නේ මේ බුදුහාමුදුරුවෝ පෙන්වන නිසා අපි භාවනා කරාට බුද්ධ පාක්ෂික නෑ. අපි බුදුහාමුදුරුවන්ට සතුරු පාක්ෂිකයි. අපි මේ කයක් අල්ල ගන්න හදනවා. ආශ්‍රව ප්‍රසවාසය අල්ල ගන්න හදනවා. පිපි මැකීම අල්ල ගන්න හදනවා. මේක පිළිබඳව අල්ලන්නේ නැතුව බෑනේ මේ කරන්නත් අල්ලන්නත් දුන අතාරින්නත් ඕන කියන එක බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ ගෝයන් කපන්න ගියාම අපි උප්පිඩක් හයියෙන් අල්ලගන්නනේ දෑකැත්තෙන් කපන්නේ. ඒක හයියෙන් ඇල්ලුවෙත් කපන්න බෑනේ. ඒ නිසා හයියෙන් අල්ලන්නත් ඕනේ. අල්ලන්නේ වඳලා එතන තියලා පිටිපස්සේ මෙටිපස්සේ ඉන්නේ කපන්නයි. ඒ නිසා අපි අල්ලන ගමන් කපනවා. අල්ලනවා කපනවා. අල්ලන අල්ලනේ කපනවා. යෝගාවචරයට මේක එදිනදා ජීවිතයේ අල්ලන දේවල් අල්ල බදා ගන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කෙනාට තේරෙන්නේ අල්ලන්නේ කපණ්ඩයි කියලා. අපි දන්නේ ඉඹ ගන්නයි කියලා. ඉතින් මේක තමයි බුද්ධ භාවනාවේදී තියෙන වෙනස. අපි යමක් අල්ලනවා නම් ඒක නිෂ්පබ කරන්න මිසක් කවදාකවත් ඒක ඔප්පු කරන්න නෙමෙයි කියන්නේ. ඒක නිසා යෝගාවචරයා මේක තේරුම් ගන්න රිට්‍රීට් 10ක් 15ක් කරන්න. එහෙම නැත්නම් කවදාකවත් තේරෙන් ගන්නෙ නෑ. මොකද ආනපානිය අහුවෙන්නේ නැති උනට කනගාටු වෙනවා. අල්ලගන්නෙත් මොකಾದ මොකಾದ බදාගත්තා. ඉතින් ඒ නිසා අත්පටිලාභය පිළිබඳ රූපී ගැන කතා කරනකොට සර්වඥාන්ස මේ කියන දේ පොට්ටපාද පරිපාලක කියන දේ අපටයි මේ කියන්නේ. මම මේ අත්පටිලාභයක් අර්ථකථනයක් දෙන බව හැබෑව. නිර්වචනය කරන බව හැබෑ ඒක ප්‍රහාණය පිටසම මම දේශනා කරන්නේ. ඉතින් ඒක භාවනා මධ්‍යස්ථානට එන කෙනෙකුට කිව්වොත් එහෙම එයා කියන්නේ භාවනාව වඩනවයි කියලානේ. ඒ නිසා gediya ගෙනියන්න හදන ගෙදර යනකොට. මේ වඩන ටික ගෙදර ගෙනිලා ගෙදර ආයට පෙන්නන්න. ප්‍රංශ කියනවා ඔබ අල්ලවුවොත් මොනවා හරි මේකයි මම වඩන්නේ කියලා එක ගෙවීමයි සිද්ධ වෙන්නේ. ඒ ගෙවීමයි ඥාණය ඒකයි අපිට හම්බෙන ප්‍රතිලාභය. ඒ නිසා ඒක තේරුම් අර ගැනීම සඳහා භාවනාවට යන එකට අපි කියනවා විපස්සනා කරනවා කියලා. ඉන් එපිට කරන හැම එකක්ම අල්ල බදා ගන්න දේවල්, දාණය අල්ල බදා ගන්න දේවල්, සීලය අල්ල බදා ගන්න දේවල්, සමතය අල්ල බදා ගන්න එකක් විපස්සනා විසර කල්ල විසුණුන. මේක තේරුම් අරගන්න මේ බුද්ධ ජයන්ති එනකම්ම තිබුණේ ලංකාවේ උද්දාගෙන. අල්ල බදා ගන්න ආගමක් තමයි තිබුණේ. විපස්සනා විතර අල්ල විශ්ුකරන එකක් තියෙනවා. උපමාවට කියනොනම් ගොවියා වැට බඳිනකම්, පොහොර දානකම්, වල්පැල නෙලනකම්, වල්පැල නෙලනකම්, අතුරුයක් ගානකම් භෝගේ අල්ල බදා ගන්නවා. කප්පාදු බී අරගත්තට පස්සේ කපල විශ්ුකරනවා. තමන්ම හදපු භෝගේ අනවශ්‍ය කොටස් කපල විශ්ුකරනවා. කප්පාදුවටයි විපස්සනාව කියන්නේ. අපි වගාවටයි භවනවා කියන්නේ භාවනා කරනවා කියන්නේ. කල්ටිවේෂන් කියලා මයින් කල්ටිවේෂන් කියලා ඉංග්‍රීසියෙමුත් වවණ්ඩයි භාවනාවට දෙකටම කියනවා. ඔය විපස්සනාදී විතරක් කියන්නේ තමන්ම භෝගයේ තමන්ම ගාලගත්තේ පීයෙන් තමන්ම කපලා කපාදු කරන එක. ඒක බෞද්ධයාට අත්තාමත්ම අමාරුයි. බෞද්ධයා කියන්නේ පොට්ටපාදර කියන බුදුහාම මට කවදාකවත් බැරි වෙයි කියලා. ඒක අපිට තමයි මේ කියන්නේ. මොකද අපි යමක් අල්ලන්නේ සාක්කුවේ දාගන්න. බුදුහාම සුබිතන කියනවා ඕලාරික අත්පටිලාභේ අල්ලපන් අයියෙන් අල්ලපන් අල්ලන්නේ කපණ්ඩයි ඔබ කැපෙනකොට අඬන්න එපා අඬන කෙනාට ප්‍රතිපදාවකුත් නැහැ කෙලස් කැපෙන්නෙත් නැහැ බුදුරජාණන් කියන විදිහට මේ පොට්ටපාද කරනකොට කවදාකවත් ජීවත් තේරුම් ගන්න බෑ මොකද මේ දෙවෙනි සැරේ පොට්ටපාදතර පොට්ටපාද ලණුව අරහම අපව දෙනවා ආත්මයක් තියෙනවා අත්පටිලාභයක් තියෙනවා ඕලාරිකයි රූපී කබලින්කාගාහාරයි මම ඒක ප්‍රහාණය පිණිස දේශනා කරනවා ඇත්තට මේ ඕලාරික අත්පටිලාභේ ප්‍රහාණය කෙරුවට පස්සේ ඊට යටින් තියෙනවා මනෝමය අත්පටිලාභේ. ඒකේ තියෙන්නේ මේ අල්ලගත්ත ආශ්වාස ප්‍රශ්වාසයේ අලගිය මුලගිය විස්තර දැනගන්නවා. දැනගෙන ඉවර වෙලා ඒක සිව් වෙලා වෙලා වෙලා ගියාට පස්සේ ආනපනිය අල්ලගන්නේ කය නියෝජනය කරන්නයි. මම යන නියෝජනය කරනවා. ඊට පස්සේ ආනපන සම්පූර්ණයෙන්ම සිව් වෙලා ගියාට පස්සේ අර තේරෙනවා වැඩි වැඩියෙන් භාවනා කරන්න කරන්න වැඩි මනෝමය පැත්තට යනවා. අනවන කියලා දකින්න දෙයක් නෑ මනෝකොබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පදත්තේන කියන විදිහට සියල්ල මනෝමය තැනට යනකම් ආනපන සිුම් වෙනවා. ඉතින්ට යනකොට තමයි යෝගාවචරය දාඩිය දාන්නේ සහලවන්නේ බය වෙන්නේ එපා වීම ඇති වෙන්නේ ගොඩාක් දේවල් සිද්ධ වෙනවා බඩදතුම්ම කෙනෙකුට දොළු වගේ. නමුත් ඒක එතකොට වෙලා තිනා ඕලාරික ගුරුසු ටික අයින් වෙලා මනෝමය සූක්ෂම ආනපනක් ඉතුරු වෙනවා. ඉතින් එතෙන් ගියාට පස්සේ යෝගාවචරයා බඩදරුවන් මගනේ දරු ගැබරක් ඉන්න වගේ කිරිවැදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ මේකට හලහප්ප ගන්න නැතුව එහෙම එහෙම සිුම් වෙන්න යනකොට එයාට අර මේ කය කියන එක ඇස් දෙක අරලා බැලුවොත් කය දැක්කොත් බහන ඔක්කොම කඩලා යනවා. අර අර සිුම් භාවයේ එහෙම නඩත්තු කරනවා. ඒකකොට එයා කඹේ ඇවිදින කෙනෙක් වගේ බයිසිකල් එක බැලන්ස් එක ගන්න කෙනෙක් වගේ පේනවා. නා බයිසිකල් නැත කරොත් වැටෙනවා. ගැම්මට නැයි බැලන්ස් එක එනවා. එතකොට Java තේරෙනවා. වේගය තේරෙනවා. ගැම්ම තේරෙනවා. ගැම්මේ සමබර භාවයක් තියෙනවා. දෙකන කකුල් දෙක තියාගත්තාම සමබර භාවයකොත් බයිසිකල් එකේ තියෙනවා. මේ යම් ප්‍රමාණයට දුවනකොටත් කකුල් දෙක බිම තියන තියන පුළුවන් සම්බරකමක් තියෙනවා. අනේ සමබර භාවයේ වගේ එකක් මේ ශරීරයේ ආනපන හොඳටම සිමුණාට පස්සේ තියෙනවා. ඒකට පුතන්සේ මනෝමය අත්පටිලාභගෙන සම්බංගපච්ඡංග සමන්නාගතයි. හිතින්නම් කය සම්පූර්ණ ජීවත් වෙනවා. හැබැයි තැම්බිච්ච පිපිඤ්ඤ කැලපයි ගන්න දෙයක් නැහැ. රූකඩේ තියෙනවා. වෙසක් කූඩුවේ කූඩුව තියෙනවා. සරදෙලි නෑ වගේ. මේක බලවන කරගෙන කරගෙන යනකොට යාට තීරණ පටන් ගන්නවා මේකත් ගෙවම් කරන්න පුළුවන්. අල්ලගන්න හිත හිතින්නේ අර මඩේ කකුල තියෙන කෙනා වගේ බර දෙයක් අල්ලන බලාපොරොත්තු නමුත් ඒ රූම් කඩකට බැස්සා වගේ තමයි තේරෙන පටන් ගන්නවා මේ මනෝමය අත්පටිලාභය ගෙවම් කර කර ගියාට පස්සේ අරූපී අත්පටිලාභයකට යනවා සම්පූර්ණ අවකාශයේ පමණමයි මොනම දෙයක්වත් පට වියාපෝ තේජෝ වශයෙන් නම් කරන්න බෑ තිබුණත් ඒක ගණන් ගත යුතු මට්ටමක නෑ බොහෝම සොච්චමයි අවකාශයමයි අනන්ත වශයෙන් තියෙන්නේ කියලා යාට තේරෙන පටන් අර ගන්නවා මේ අවකාශයට යන්න යන්න ආතතිය අඩුයි අවකාශයට යන්න යන්න යන්න යන්න මේ අසහනිය අඩුයි දැවිතැවිලි අඩුයි විශාල ඉඩක් හම්බ වෙනවා තතු අප කුරුල්ලෙකුට වගේ නමුත් ඒත් බුදුරජාණන්සේ සඳහන් කර තිනවා මේ වන්සයට අවකාශයේ ඉච්ඡර හිතිනවා ඉන්නත් පුළුවන්. නමුත් මොකද්දෝ පිපාසාවක්. මොකද්දෝ වෙහසක් දැනෙනවා. අර නැති වෙච්ච ඕලාරික අත්පටිලාභය ගැන හීනමැවීම හෝ අරූපී මේ මනෝමය අත්පහපටිලාභය තමයි මගේ gedara දැන් මේ අවකාශය දකින්නකොට සසගුරේ නූල කඩලා ගියා වගේ තේරෙනවා. සම්බන්ධය නැති වුණා. බබා බොක්කේ ඉඳදී පෙකන වෙලා කඩලා ගියා. ඉතින් ඊට පස්සේ වැවෙන්නේ නැහැ. අනිත් වගේ අසහනයක් එන්න පටන් අර ගන්නවා මොකද සංසාරේ පුරාවට ආස්තිකත්වයේ දිගේ තමයි අපේ විඥානේ දුවලා තියෙන්නේ විඥානේ කවදාකවත් ලෑස්ති නැහැ වැඩි හරිය නාස්තිකයි කියලා පෙන්නනවා හිස් කියලා පෙන්නනවා අවකාශය කියලා මේ නිසා විඥානේ කොහොම හරි අර පුංචි දූවිලි ටික හරි කමන්නේ ඇත්තේ කියන හැඟීමෙන් අවකාශය අමතක කරලා අර දූවිලි ටික අල්ලනවා පොල්ලතුහලක කුස්සියක වහලෙහිලකින් ආලෝකේ වැටුණොත් ඒ ආලෝකය වෙන්න කදම්බේ තුල තියෙන දූවිලි ටික අපිට පේනවා. දුම පේනවා. හරියට කොලම් එකක් පේනවා. අනිත් ඇඟවල පේන්නේ නැහැ. ඒ නිසා අපිට ආලෝකයේ කදම්බේ වෙන්නේ දූවිලි ටිකෙන් තමයි. හිස්තැනෙ පෙන්වන්න බෑ. හිස්තැන ප්‍රකාශිත නැහැ. ඒ නිසා අනිත් ඇඟවල අපිට දූවිලි පේන්නේත් නැහැ. එතකොට අපිට මොකක්ද නේද කදම්බේ පේනවා. කදම්බේ කියලා දකින්නේ ඒක හරහා යන දිලිසෙන අංශු ටික විතරයි. ඒ නිසා අපි මුළු සංසාරෙම අපි ගොඩනගලා තියෙන්නේ අර ආලෝක කදම්බේ තියෙන දූවිලි ටික වගේ අම්මා තාත්තා හරි වැරදි මම දිග පළල උස සියලුම හදලා තියෙනාට පාවෙන දූවිලි අංශ ටිකේ නමුත් දූවිලි අංශෙන් දකින්නකම් අතරමැද අවකාශය දකින්නේ නැහැ. ඒක තමයි අපිට අපිට තියෙන ඕනියම. අපි ඇහැට කවදාකවත් අවකාශයේ පේන්නේ අවකාශයේ තියෙන අංශු පේනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් රාත්‍රියට අහස දිහා බැලුවොත් අමාවක දවසේ අපිට පේන්නේ අන්ධකාර ආකාශයක්. නමුත් අජිත අවකාශී කාමී ඕන කෙනෙක් දන්නවා මේක තන්නේ කර ආලෝකයක් තියෙන. නමුත් ආලෝකය පරාවර්තනය කරන්න වස්තුවක් නැති නිසා අවකාශයේ අන්ධකාරයට පේන. අපිට අවකාශයේ පරාවර්තනය කරන්න වස්තුවක් තුනේ වස්තුව දිවිසෙනවා පේන. අපිට පේන්නේ වස්තුව දිවිසෙනවා කියලා ඇත්තටම වස්තුව දිවිසෙන්නේ වස්තුව සූර්යාලෝකයේ පරාවර්තනය අපිට පේන නිසා ඇහැ පුරුදු වෙලා තියෙන ආස්තිකත්වයට විතරක් නිසා වස්තුව පේනකොට අවකාශයේ පසුවිම අන්ධකාරයටත් වස්තු පමණක් තිදුණා වෙන අපිට හඳ පේන්නේ. මේ දීක තියෙදි බුදුහාමරෝ ක්‍රමයෙන් අපේ හිත ආත්පස අවකාශයට ගෙනියනවා. පේන පේන ආත්පත අවකාශයට ගියාම මාළුව කොට දැම්මා වගේ. පිටින් වෙලා කැඩුනා වගේ. සරුංගලේ නූල කැඩුනා වගේ හරි අසහනයකට පත් වෙනවා. මොකද විඥානේ පිටිපස්සේ ඉඳගෙන අර දූවිලි අංශු ටිකට හිත ඇදලා අවකාශයේ හිත ප්‍රතික්ෂේප කිරීමේ ව්‍යාපාරයේ jigatoම විඥානය කරගෙන ඇවිල්ලා තියෙනවා. ඇති දෙයට හිත බඳිනවා නැති දේ අභාග්‍යයක්, අවාසනාවක්, හූනියමක්, කාලකානිකමක්, දුමංගලයක්, අබද්ධ කරුණක් විදිහට පෙන්නලා තියෙනවා. ඒ නිසා අපේ හිත කොහොමඩක්වත් කැමති වෙන්නේ මේ හිස්තැනකට භාවනාවේ ගියාම ඒක බාර ගන්න. තියාට පස්සේ අහනවා දැන් මම මොකද කරන්නේ මේක සමතින් දාවේ මේක විපස්සනාවේ දාවේ මේක මනෝමය දෙයක්ද මේක ප්‍රත්‍යක්ෂයක්ද කියලා අර තමන්ම උපයාගත්ත භාවනා ප්‍රතිඵලය තමන්ම ශක කරනවා පූස්පටව වදලා පූසිම කාලා දාන තමන්ගේම දරුව කන පූසියක් වගේ භාවනා ලැබෙන ප්‍රතිඵලයේදී ආස්තිකත්වේ නැති වෙනකොට බය වෙනවා ඒ නිසා බුදුහාම කියනවා ආකාශය ආකාශය දැක්කට පස්සේ මේ විඥානයේ මායාව ඇති දෙය කෙරෙහි සංඥාව තියෙන කෙරේට ඇදගෙන යන බවත් සංඥාව නැතිවීම මරණයක් හේ සලකන බවත් එහෙම නැත්නම් තමා විසින් මම නින්දට ගන්නවා කියලා Tamanටම සාප කරගන්න බවත් නමුත් මෙතන වෙන්නේ මොකද්ද? දේවල් නැතිවීම නෙවෙයි විඥානයේ ආස්තික පැතිලා නාස්තික පැතිලා රූපේ ආස්තික පැතිලා නාස්තික පැතිලා යනවා වේදනාවේ ආස්තික පැතිලා නාස්තික පැතිලා යනවා සංස්කාර වල ආස්තික පැත්තේ නාස්තික පැත්තේ නැත්නම් විඥානයේ කලබල වෙනවා. එයාට බෑ ගන්න පදනම් කර ගන්න තරක් නෑ. එයා කොහොම හරි මනසින් හරි රූපයක් කරලා පේනවා. මනසින් හරි සත්‍යයක් කරලා පේන්නනවා. මනෝ විකාරයක් හෝ හදනවා. හීනෙක දින්නේ ඇත්තද කියලා පෙන්න ගන්න බැරි විදිහට මායා කරනවා. මේ වෙලාවට තමයි මුලවංග කෙලෙස් හදාව අවශ්‍ය කරන්නේ. මේ වෙලාවට තමයි අසුවිරු ඥාන අවශ්‍ය කරන්නේ. මේ වෙලාවට තමයි ලෑස්තිලා යන්න ඕනේ. මේ මායා පෙන්වුවාට කොහොම මේ නාස්තිකත්වය පිළිගන්න කැමති නැති නිසා හිතේම වාපාන ආස්තිකත්වය හුදු සංඥා විතරයි. ඒ නිසා මම මේ විඥානයේ ඇති නැති දෙක බෙදලා ඇත්ත දිහාවට හිත බඳින බෙදලා බෙදලා ආණ්ඩු කරන සුද්ධගේ පාහර නීතිය තියෙන විඥානයේ කටයුතු දැනගත්තට පස්සේ පේනවා අවකාශය දැක්කට වැඩිය සියුම් විඥානයේ මේ මායාකාරීක දකින්න. එතකොට යාට සිද්ධ වෙන්නේ මට ආලෝක තිබුණත් එකයි නැතත් එකයි සංඥා තිබුණත් එකයි නැතත් එකයි අවකාශය තිබුණත් එකයි නැතත් එකයි කියලා මේ විඥානයේ මායා කරන මවාපාන මේ දෙකටම ඇත්ත නැත්ත පිළිබඳව ශාප දුක පිළිබඳව ලාභ පාඩු පිළිබඳව යස ආයස පිළිබඳව දුක ශාප පිළිබඳව මධ්‍යස්ථ උනේ නැත්තම් විඥානයාගේ මේ දෙකට බෙදලා ආණ්ඩු කරන ගතිය ඒකේලා ආස්තිකයට අදින ගතිය උච්ඡේදවාදයට අදින මේ විරුද්ධ ගතිය දැක ගන්න බෑ. නිසා මේ විඥාණයට මේ සෙල්ලම් කරන්න සෙල්ලම අල්ලගන්න මේ විඥාණයට අපිට නොමග යන්න ලක්ෂ වාරයක් දෙන්න ඕන. දසලක්ෂ වාරයක් දෙන්න දීලා බලාගෙන ඉන්න ඕනේ මේ ඇති දේවල් අල්ලන අපි තොරන් ගන්න හැටි. ඇති දේවල් අල්ලගෙන අපි කතන්දර ගොතන හැටි නිසා නාස්තිකත්වයේ දිහාට හිත භීතිකාවක් ඇති කරනවා. යන්නත් බයයි. මොකද සර්වඥයන් සඳහන් කරන ආස්තිකත්වයේ සහ නාස්තිකත්වයට සමහිත එනකම් දෙක පිළිබඳ නොසැලෙන මනසකට එනකන් කවදාකවත් නිවනක් අරමුණු වෙන්නේ නැහැ. බුදුහාමුදුර කවුරු කියලා තේරෙන්නේ නැහැ. ධර්මයක් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට මේ රූප දකින්නයි මේ දකින්න සංඥාවල් ගැන තොරතුරු අහණ්ඩයි මේක ඉස්සරහට යනද පස්සට යනද කියලා අහණ්ඩයි මේක සමථ විපස්සනාද කියලා අහණ්ඩයි මේක ඇත්තක්ද බොරුවක්ද කියලා අහණ්ඩයි මේ තියෙන හැම සැකයක්ම තන්නේ කර අවිද්‍යාව නියෝජනය කරනවා තන්නිකර මොහයක් නියෝජනය කරනවා. ඒකල්ල අපි හැම වෙලාවෙම හිතනවා ඒ ලස්සන කැලල ඒක ප්‍රඥාව කියලා. මේ සැකයට ප්‍රඥාවේ තන දෙනවා. ඉතින් සැකේ වැඩෙනවා. සැකේ වැඩෙන්නේ ප්‍රඥා මුවාවේ. උභේ පක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා තියෙනවා. ප්‍රඥා මුවාවේ සැකයක් වෙනවා. අද්ද සම්පූර්ණ අධ්‍යාපන ක්‍රම උතන හැම එකක්ම සැක කර කර හොඳ නරක බෙදන්න හදනවා. හොඳ නරක බෙදන්න පිරිසුදු හිතක් නැතුව. දෙයක් තීන්දුව කරන තරම් පිරිසුදු මනසක් නැතුව බාගට තැම්බිච්ච අලගෙන බාගට තැම්බිච්ච හිතකින් අපි විවේචනය කර කර ඉන්නවා. ඊවෙන් තමයි පත්තර පිටලා තියෙන්නේ. ඊවෙන් තමයි රේඩියෝ එක පිටලා තියෙන්නේ. ඊවෙන් තමයි මේ ටෙලිවිෂන් පිටලා තියෙන්නේ. ඊවෙන් තමයි අපේ කට කතා පිටලා තියෙන්නේ. ඒවෙන් තමයි මේ සම්පප්පලාප පිටලා තියෙන්නේ. ඉතින් එහෙව් ලෝකේ හැමදාම විඥානේ හරි සන්තෝෂෙන් ඉන්නවා. මේ යකුණු පොඩ්ඩක් වුණ හරි වෙන්න බෑ. ඒක දිගේ තොරන් ගහගෙන කතන්තර ගොත ගොතයි ඉන්නවා. ගහ ගන්නවා, බැන ගන්නවා, රණ්ඩු කරනවා. ඒකෙන් වෙන්නේ මොකද? නාස්තිකත්වය පචයිනවා. නාස්ති ගත්තට තැන නැහැ සමහරවිට සැප විතරයි හොයන්නේ දුක් කැමති නැහැ. ලාභේ විතරයි හොයන්නේ පාඩුවර කැමති නැහැ. යසස විතරයි හොයන්නේ ආයසත කැමති නැහැ. මේ විදිහට අශ්ලෝක ධර්මයේ එකම පැත්තකට ඇදලා අපි තන්නේ කර පොට්ට හරකේ එක පැත්තක තනවල කකා කකා යනවා වගේ ගමනක් යනවා. මේ විඥානයේ තියෙන මේකේ මායාව දැක ගන්න නම් සැපටත් දුකටත් ලාභයටත් පාඩුවටත් යසට ආයසට වේදනාවට සහ සුඛයට සමහිත දාගෙන ඉන්න මොන මාර්ගමකවත් උගන්වන්නේ බුද්ධ ආයම කොච්චර ඉගෙන ගන්නත් සිංහලයේ අමනයි තාම සැප පිටිපස්සේ දුවනවා තාමත් ලාභෙ පිටිපස්සේ දුවනවා තාමත් යසස පිටිපස්සේ දුවනවා තාමත් දුක ප්‍රතික්ෂේප කරනවා ඉතින් ඒ තාකල් විඥානේ තියෙනවා. ඒ නිසා අරූපී ආත්ම භාවයට ප්‍රතිලාභේ ලැබුණත් තමන්මයි ඒකට වසුරු හෙලන්නේ. තමන්මයි ඒකට බාධා කරන්නේ. ඉතින් මේක හරහා යන්න නම් දැනගෙන යන්න ඕනේ. ඉතින් බුදුරජාණන්සේ ලස්සනට විස්තර කරනවා දැන් පොට්ටපාදනකොට තේරෙනවද මම මේ කියන දේ කරබැලි හැක්කක් කියලා. මම මේ කරන දේ තර්කයට ගැලපෙනවයි කියලා. සප්පටිහිරකම් කියලා. ඒක පොට්ටපාද කියනවා දැන් නම් සාංශ තේරෙනවයි කියලා. ඒ කියන්නේ බනහලා තේරෙනවයි කියලා. ඒ ජවනිකාවේ විනෝඩ අර ආපු ගෝලයා චිත්තත් සාරිපුත්ත අද ධර්ම දේශනාවට අපි මුල් කරගත්ත ප්‍රකාශයක් කරනවා මිනිහට තේරෙන හැටියට මේ අහපු දේ සම්පින්දනය කරනවා. මේ කතාවේදී පොට්ටපාද පොට්ටපාද බුදුරජාණන්සේ සාකච්ඡාදී චිත්තාත ආරිපුත්ත අවශ්‍යයක් කියලා බුදුරජාණන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ මට තේරෙන විදිහට යම් වෙලාවක මේ ඕලාරික අත්පටිලාභේ ප්‍රසිද්ධද අපි ඒක අගය කරන ඉන්නවද ඒ වෙලාවට අපිට මනෝමය අත්භාව ප්‍රතිලාභේ මෝගයි අරූපී අත්භාව ප්‍රතිලාභේ මෝගයි අපිට තේරෙන්නේ නැහැ. අදාළ නැහැ. අපි ඉන්නේ මේකම කාගෙන. කරවිලින පණුවට කරවිලි තිත්ත රස තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි ඕලාරිකත්ව ප්‍රතිලාභය යම් තමයික ප්‍රසිද්ධද ඒකෙද අපි ජීවත් වෙන්නේ එහෙම ඉන්නකොට කවදාකවත් යාට මනෝමය අත්පටිලාභය හෝ අරූපී අත්පටිලාභයකට ඇඟීමක් ගන්න බෑ මේකෙන් මුසා මුලා වෙලා තියෙන්නේ මේක නිලංකාර වෙනවා ඇහැ ඇහැ අන්ධකාර කරන නිසා අරව මෝගහයි කියලා කියනවා ඒකට අපේ හිත යන්නේ නැහැ. යම් වෙලාවක භාවනා කළා කෙනෙක් ඕලාරිකත්ත ප්‍රතිලාභේ ගෙවම් කරලා විනිවිද දැකලා මනෝමය අත්ත ප්‍රතිලාභේ දැක්කනම් එයාට ඕලාරිකත්ත ප්‍රතිලාභේ මෝග වෙනවා. අරූපී අත්ත ප්‍රතිලාභේ මෝග වෙනවා. එයා දකින මනෝමය අත්ත භාවයේ ප්‍රතිලාභේ විතරමයි තියෙන්නේ. ඒකමයි සත්‍ය කියන්නේ. ඒ තමයි ධ්‍යාන භාවනාදී සිද්ධ වෙන්නේ. ධ්‍යානෙට ගිය කෙනා හිතනවා මේ අනිත් ඔක්කොම කෙලෙස් බරයි. ධ්‍යානෙට ගියා නම් මොන තරම් සැපයක්ද? ඒ නිසා යා ඒක ඔප්පුකරනද ධ්‍යාන අරූපී ධ්‍යාන ප්‍රතික්ෂේප කරනවා නිවන ප්‍රතික්ෂේප කරලා තියෙන ධ්‍යාන තමයි එකම දේ කියලා එයා අර දෙකම ධ්‍යාන වලින් නිලංකාර වුණාට පස්සේ මේ දෙකම මෝග වෙනවා. ඒ කියන්නේ දෙකේ හට අල්ලගන්න බැරි වෙනවා. ඊට පස්සේ එයා ධ්‍යානත් එක්කම අරූපී ධ්‍යානෙට ගියා නම් එයාට තේරෙනවා අයියෝ ඕලාට කට්ටපටලාභය කියලා කියන්නේ අසුචි වගේ දෙයක්. රූපී ධ්‍යාන කියලා කියන්නේ මොන්ඩිසෝරි පන්තියක්. නියම බඩු තියෙන්නේ අරූපී අත්පාඨාභේනි කියලා ඒකමයි සත්‍ය අනික් සියල්ල බොරු කියලා කියනවා. ඉද මේව සත්‍යම් මොගමඤ්ඤා කියලා. ඉතින් මෙන්න මේ තුනෙන් කොයි එකාද ඉස්සර වෙන්නේ ඒක අනිත් දෙන්නම තලවකට. මේක මුල ඉඳලාම ධර්මයේ තියෙන එකක්. අපිට ඇහැ කන දිව නාසය කය මන කියලා හයක් තියෙනවා. ඇහැට රූප කියලා જાතියක් තියෙනවා කනට ශබ්ද කියලා જાතියක් තියෙනවා නාසයට ගඳ කියලා જાතියක් තියෙනවා දිවට රස කියලා જાතියක් තියෙනවා කයට පහස කියලා જાතියක් තියෙනවා හිතට ධර්මතාවක් තියෙනවා ඇහැ රූප බලන්න ගියොත් එයා කවදාකවත් කාණ්ඩ සද්දයක් අහන්න දෙන්නේ නැහැ. එයා නාසයට ගඳක් බලන්න දෙන්නේ නැහැ. දිවට රසක් බලන්න දෙන්නේ නැහැ. ඇහැ රූප බලන වෙලාවට යාම අධිරාජ්‍ය වෙලා අයියා වෙලා අනිසේරම තලාවබන එක තමයි ඇහි තියෙන අධිරාජ්‍යවාදී නීති. ඒ වගේ අපි යම් වෙලාවක ඕලාරික අත්පටිලාභය මේ කයමයි ආත්මය මේකමයි සංඥා කියලා ගත්ත මිනිහට ධානය භාවනා හිතෙන්නේ නැහැ. අරූපී ධානයක් හිතෙන්නේ නැහැ. ඔක්කොම පිස්සන්ගේ වැඩ. මොකටද කැලේ යන්නේ? මෙච්චර ලෝකේ සැප සම්පත් ලබන්න පුළුවන් කාලේ මේ ඕලාරික අත්වත් ලාභයක් තියෙනවා. මම අනික් කට්ටියට වැඩි ලොකුවෙන් ජීවත් වෙනවා. අම්මට අපට වැඩි ලොකුවෙන් ජීවත් වෙනවා කියලා එයා කවදාකවත් බලන්න බහනට යන්නේ නැහැ. අරක නිලංකාර කරනවා එයා. ඊට පස්සේ යම් වෙලාවක යම් කිසි කෙනෙක් ගිහිලා භාවනා කරලා ලක්ෂයක් භාවනා කරලා එක මිනිස්සු ධ්‍යානයක් ලැබුවයි කියලා හිතන්නේ. ඒ මනුස්සයා එදෙනවා අනිත් සේරම මැට්ටෝ. මට විතරයි නියම නිරාමිත සුඛේ ලැබුණේ. අනික් කට්ටිය දන්නේ නැතුව මේ ආමිෂ සුඛයේ දිගේ පිටිපස්සේ දුවනවා. මම එක මම දකින්නක 100ක් ඇත්තේ මේ ආමිෂ සුඛයේ සම්පූර්ණ බොරු. අරූපී ලෝකයේ සම්පූර්ණ බොරු. මේ මට අස්පනා පිට පේනවනේ මේ රූපී ආත්ම භාවයේ රූප ධානය කියලා ඒක මායя කරනවා. ඉතින් ඒකට පාවිච්චි කරන්නේ යම් වෙලාවක ඕලාරික අත්ත මනෝමය අත්ත භාවයේ අත්පටලාභේ ලැබුණොත් එයාට රූපී අත්පටලාභේ වෙන්නේ මොන්ඩිසෝරි වැඩක්. කක්ක ගොඩක්. බාල වැඩක් කියලා. අරූපීත්ව භාවයත් පේන්නේ බුරු කතා මේ රූපීත්ව ප්‍රතිලාභේ මනෝමයත්ව ප්‍රතිලාභේ ඇති කිය. අනිතව මෝග වෙනවා. මෝග කියලා කියන්නේ බොරු, පච, කොම්බේ ඔය ගන්න දෙයක් නැහැ කිය. යම් කිසි කෙනෙක් අරූපීත්ව අත්පත්ලාභයට ගියාට පස්සේ ආලකාල ආලාර කාල මුද්දකාරාම පුච්ච නැත්නම් අසිතාවස වගේ කට්ටිය. ඒගොල්ලන්ට මේ මේ කාම ලෝකයේ හැසිරෙන මිනිස්සු අසුචි වලක ඉන්න අසුචි පණුවා වගේ. ඊට රණ්ඩු කරකට ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරගෙන මේක එක්ක භාවනා කරන්නෙත් නෑ කරලා ධානත් නෑ ධාන තියෙනවා මේ මොනවටද මේ නටන්නේ මේ අවුරුදු 100 ගානක වැඩකට අරුමියත් බව කටලා ගියාම කෝටි ගණන් ආවුස මේ වගේ මැරලා යන ලක්ෂ ගණන් පේනවා මේ හාදව මේ කරවේ ඉන්න පණුව වගේ මේකට දඟලන හැටි කිය ඒක පුංචි කළ සලකනවා ඔල රූපියත් භාවය කටලාවේ පෙන්වන්නේ මේ චාතුම් මහරජගේ තාවතින්සි වගේ මේ බාල බාලාංශ කට්ටිය අපි බ්‍රහ්ම ලෝකේ ඉන්නේ නිවුණාද මේවට නටන්නේ භ්‍රම ලෝකේ ඉන්නකොට ඥාන පිරින් ભેදයක් නැහැ, වයස ප්‍රශ්නයක් නැහැ, ලෙඩක් දුකක් නැහැ කියලා එයා ඒක අල්ලනවා. ආයේ මේ ආපහු මේකට එන්න වෙයි කියලා හිතන්නෙත් නැහැ. මේ කතාව නිසා යම් තැනකටද ගියේ ඒක අල්ල බදා ගන්න ගතිය. ඒක තමයි බුද්ධ ධර්මයේ කියන්නේ යත් తත්‍ර తත්‍රාවි නන්දනි. බලුවම්මගේ බඩ ගිපදුනොත් බලුකම අල්ල ගන්න. ගොමකරු මිනිහෙක්ගේ අම්මගේ බඩ ගිපදුනොත් ගොම බෙට්ටක් බදා ගන්න. සිංහල බෞද්ධකම හම්බුනොත් ඒක බදා ගන්නවා. ඥානකම හම්බුනොත් ඥානකම බදා ගන්නවා. පිළිමකම හම්බුනොත් ඒක බදා ගන්නවා. උසමිනියෙක් වුණොත් උසමිනියෙක්ව බදා ගන්නවා. කෙටි මිනිහෙක් වුණොත් කෙටිකම් බදා ගන්නවා. මේ අහුවෙන අහුවෙන මොන්න කුණු කන්දලේ හරි බදා ගන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක ලෙල ඒක මගේ ආරක්ෂා කරලා ඒකේ අයිතිවාසිකම් දිනා ගන්න අතපය විසිකර කර පෙළපාලියනවා අරක දියව මේක දියව කියාගෙන ඉතින් අල්ලන මොන කුණු කන්දලයක් බදා ගන්න ගතියක් තමයි ආත්මේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් ශ්‍රීට මේ චිත්තහත් සාරිපුත්ත එහෙමට කියනකොට බුදුසෙන්හන්සේ ඒක පොඩ්ඩක් ව්‍යාකරණයට දාලා ඒක පිරිසුදු කරන ධර්මානුකූල කරලා බුදුන්ස කියනවා ගෝලාරික අත්පාටලාභයක් තියෙනවා නම් යම් කිසි කෙනෙකුට මේ රූපේ මවාගෙන වවාගෙන ඒ කමලපෝල දරුව හදාගෙන පොත් ලියාගෙන බූදල් හම්බ කරගෙන ඉන්න මිනිස්සයාට තස්මින් සමයේ ඕලාරික අත්භාවෝති සංකං ගච්ඡති ඒ ලාට මනෝමය අත්පටිලාභය අනෝමය අත්පටිලාභයක් විදිහට ගානට ගන්නේ නැහැ. අලෝපී අත්පාවපට ගානකට ගන්නෙ ගානක් වශයෙන් ගන්නෙ ගණන් ගන්නෙ ඕලාරික අත්පාවපටලාභේ විතරයි. ඒ වanseාර කිව්වොත් එහෙම කවුරු හරි මේ මනෝමය අත්පාවපටලාභයක් තියෙනවා කැලේට ගිහලා භාවනා කරද්දී යාර පේන්නේ මේ ඕලාරික අත්පාවපටලාභේ දියුණු ලබන කෙනාට මනෝමය අත්පාවපටලාභයට මහන්සි වෙන එක පිස්සුවක්. මෙච්චර මේ ලෝකේ සැපතියෙත් මේ කලවල වලට ගිහිල්ලා මොකටද කරන්න කියලා එයාට අර ඔක්කොම සංඛ්‍යාවට යන්නේ සංඛ්‍යාවට ගණන් ගැනීමකට වෙන්නේ ඕලාරි කත්තපටලහ විතරයි දල ජාතික ආදායම කියලා දේශීය නිෂ්පාදනයේ අවුරුද්දට කොච්චරද? ඒ අනුව අපි ලෝකේ කී රටේ කී වෙනි තැනද ඉන්නේ? ලැබෙන අවුරුද්ද අපි කීයකට සැලසුම් කරන්නේ? ඔන්න අපේ උපමාන. අපි ඒ තරමටම ඕලාරික අත්පටලාවට ගියාට පස්සේ කිව්වොත් එහෙම ඔය ජල ජාතික දල ජාතික සතුට වගේ එකක් ගත්තොත් මොකද කියලා පිස්සු කියයි. කොහොමද ජල ජාතික සතුටක් මනින්න පුළුවන් වෙන්නේ මේ ජල ජාතික ආදායම මනින්න පුළුවන් අවුරුද්දට මෙච්චරයි කියලා. නිසා භූතානේ මේ ළඟදී සම්මත කරගත්ත දල ජාතික ඒක පුද්ගල සතුට කියන එකක්. සහ දල ජාතික සතුට දැන් UN එක බාර අරන් තියෙනවා. යුඑන් එක බාර ගන්න තියෙනවා සල්ලි නෙවෙයි වැදගත් වෙන්නේ මනුස්සයගේ සතුට. ඒ නිසා දේශපාලන සැලසුම් වල ආර්ථික සැලසුම් වල දල ජාතික සතුට. ඒකට භූතාණ්ඩ පිස්සු. ආර්ථික විද්‍යාඥයෙක් කියවන් ගත්තොත් එහෙම භූතාණේ තියෙනවා පිස්සු කියලා වෙලා තියෙන්නේ. නමුත් පිස්සු නෑ. ඒ මනුස්සයාට හැබැයි දල ජාතික ආදායම පිස්සුවක් කරලා පේනවා. භූතාන් වැසියට කියන්න බෑ දල ජාතික ආදායම කියලා බලන්න මොකද ඒගොල්ලෝ දල ජාතික සතුටට ගිහිල්ලා අල්ලගත්ත දේ බදා ගන්න. ඉගෙන ඉවරලා ඒකට අයිතිවාසිකම් හටන් කරනවා ඊට පස්සේ අනිත් පැත්තෙන් එකන හතුරෙක් කරගන්නවා ඒකල පාකොට වැටෙනවා තිරසං වගේ මුර්ගතම රසර තෙමනවා වගේ ඒ නිසා බුදුන් සඳහන් කරන යම් වෙලාවක මිනිස්සෙගේ හිත ඕලාරිකත්ව ප්‍රතිලාභයට ගියාන කල්ලගත්තන එයාට මනෝමියත්ව භාව ප්‍රතිලාභයක් එයා ගණන් ගන්නෑ සංඛං ගච්ඡති කියලා ගානට ගන්නෑ අරූපියත්ව භාව ප්‍රතිලාභ ගණන් ගන්නෑ එයාට ඕලාරිකත්ව භාවයට විතරයි ගණන් ගන්නේ යම් කෙනෙක් ධ්‍යාන භාවනාවට ගිහිල්ලා මනෝමියත්ත ප්‍රතිලාභයක් සාක්ෂාත් කරගත්තනම් එයා ඒ වෙලාවට ඕලාරිකත්ව භාවය ප්‍රතිලාභයක් ගණන් ගන්නෑ. ඌව ගණන් ගන්න දෙයක් නෑ. ඒවා අධාර්මික දේවල්, අශිෂ්ට දේවල්, ලැජ්ජ බය නැති දේවල්, කාම ලෝකේ දරුවන් හදනවා, ගෙවල් හදනවා කියලා පුංචි කළ හරකට. මොකද එයා අල්ලගෙන තියෙන වෙලාවට මනෝමියත්ත ප්‍රතිලාභය, එයාට අරූපියත්ත ප්‍රතිලාභය හම්බෙන්නේ නැහැ. අරූපියත්ත ප්‍රතිලාභය අල්ලගන්න එකනට අර දෙකම ගණන් ගන්නත් බෑ. ඉතින් මේ නිසා එක මිනිහෙක් මේ තුනම දන්නවයි කිව්වොත් විතරනේ මනුස්සකමක් තියෙන්නේ. අනිත් ඒවා 103ටත් තුනෙන් එකටත් වැඩි අඩුයිනේ අපි මේකට නෙමෙයි රණ්ඩු කරන්නේ. මේකට නෙමෙයි ඊර්ෂ්‍යා කරන්නේ. ඒ තුنين එකවත් ලබලක් නෙවෙයි තාම. අපි මේ ඕලාරිකත්ව භාව පැටලාවේ සන්තුෂ්ඨිතාවයටපත් වෙලක් නෙවෙයි. හැබැයි ඉතින් අම්මට තාත්තට වැඩි පොඩ්ඩක් අපි ඉස්සරහින් ඉන්න ඇති. අල්ලපු ගෙදමන් සැටි දෙමළකට මුස්ලිම් මිනිසුන්ට ඉස්සරහින් ඉන්න ඇති. ඒක අල්ලගෙන මේ නටන කිලිදියා බලනකොට කරවිලේ ලොකු තිත්ත කෑල්ලක් අල්ලගෙන වැඩියෙන් රස විඳිනවා කියන කරවිලේ ඉන්න කරවිල පණුවෙක් දකපුවාම ඇපල් ගෙඩිය කියන පණුවෙක් මොනවා කියනවද? අනිත් මේ රස දන්නවනම් මේ ඇපල් කරවිලේ කකා කරවිලේ රස කියන්නේ ඉද ඇපල් කියලා જાතියක් තියෙනවයි කියලාවත් දන්නවනේ. නමුත් කරවිලේ තියෙන ගතිය තමයි කරවිලේ ගිය පණුවට ඇපල් රස විඳින්න දෙන්නේ නැහැ. ඌ කරවිලට බඳිනවා කරවිලේ ඌට බඳිනවා. අල්ලනවයි කියන්නේ අහුවෙනවයි කියන එකමයි. ආය අල්ලන්නයි අහුවෙන්නයි දෙකක් ඕනේ අපි මේ මම නිතර නිතරම තමයි මේ පිරිමි ගෑනු කෙරෙහි අපේක්ෂාවක් පැතීමක් තියෙනවා එක ගෑණියෙක් ඇල්ලුවොත් වෙන ගෑණියෙක් අල්ලන්න බෑ ඒ ගෑණිට අහුවෙනවා ඒ ගෑණි යන්න දෙන්නේ නැහැ දැන් මං වගේ බඳින්න නැතුව ඒකට කොයි ගෑණියෙක් අල්ලදයි ඒක හිතෙන්නේ හරි නෑ කියලා එක ගෑණියක් අල්ලන්නේ ඒ ගෑණිගේ පරිපූර්ණකම ඉන්නේ කොහොඳයි කියලා බුදුහාම කියන එක හොඳයි මේ පෞල් ජීවිතේ පැත්තෙන් බලන්න. නමුත් අපිට තියෙන නිදහසක් නොබැඳි ජාතීන් වාසේ රෙජිස්ටර්ඩ් බැචලර්ස් ලා වගේ ජීවත් වෙන්න පුළුවන්. නොබැඳි ජාතීන් වාසේ ජීවත් වෙන්න. ඉතින් ඒක උරපෙන්නේ කි ස්ථාවරයක් නැහැ, පදනමක් නැහැ කියලා. නමුත් අපි ඕනම වෙලාවක ඒ ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒකට යන්න තියෙන සම්පූර්ණ දොර ඇරලා තියෙන්නේ. ඉතින් මේකටයි කියන්නේ හුදෙකලාව කියලා. මේකට කියන්නේ එකලා ගතිය කියලා. මේකයි කියන්නේ තනිව ජීවත් වෙනවා කියලා. තනිව ජීවිතයට ඕන වෙලාවක ඕන කෙනෙක් එක්ක බැඳෙන්න පුළුවන් බැඳුනත් ඉවරයි. බැඳෙන්න ඕන ගමකුත් නැහැ. මේ එකලා ගතිය තියෙනනම් අපිට තුනක් තියෙනවා. තුනෙන් ඕන එකට යන්න පුළුවන්. එකකටවත් බැඳෙන්න තු ඉන්නවනම් එවසත් තුනටම ස්වාමිත්වය ලබනවා. අවුවෙන දෙයට බැඳෙනවා නම් තමයි ඒකට දාස වෙනවා. ඊට පස්සේ ඒකට අයිතිවාසිකම් නැත්නම් හටම් කරන්න වෙනවා. ඒකට අනිත් දෙකටම විවෘත වීම නැති ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට ඉදිරිපත් කරන්නේ අපිට තියෙන විභව, අපිට තියෙන ප්‍රභව, අපිට තියෙන භව සම්පත්තිය පෙන්වන උපත්තිය ඉඳන් මරණකම මේ ඕලාරික අත්පටිලාභයේ ජීවත් වෙලා. කි මොන තරම් දිනුන ලැබුවත් සම්පූර්ණ මනුෂ්‍යකමෙන් තුනෙන් එකක්වත් නැහැ. දන්නේත් නැහැ තාම මේකක් තියෙනවා. තිබිච්ච ගිය ගමන් ඒක අල්ල බදා ගන්නවා මේක පුංචි කළා සලකනවා. ඒ විදිහට ගමනක් නැහැ. ඒ වෙනේ අත්කල්මතාන යෝගයට වැටෙනවා. නිකන් කාමසුකල්ලි ගන්න යෝගේ පැත්තකට දාන්න. දෙකම ගණන් ගන්න තිබුණට අරූපියත් පැටලාටකුත් හම්බ වෙනවා. අරූපියත් පැටලාවෙන් ගියාට පස්සේ තේරෙනවා ඒක හරීම මේ පොළවේ යන වාහනිකුත් නෙවෙයි වාතයේ යන ගුවන් යානෙකුත් නෙවෙයි ඒක අජිතාවකාශයනයක් වගේ කිසිම ඝර්ෂණයක් නැහැ. අනන්ත අප්‍රමාණ අවකාශයේ යන්න පුළුවන් කිසිම ඝර්ෂණයක් නැහැ. එන්ජින් එක ස්ටාර්ට් කරලා තල්ලු කරගත්තට පස්සේ ඒක හිටින්නේ නැහැ. හිටින්න ඝර්ෂණයක් නැහැ. ඉතින් මුද්දාස් කියන උඹලා මේ මේ පොළවේ ඉන්නේ පොළවේ දුවන වාහන අල්ලගෙන මේ රණ්ඩු කරන්නේ ඒත් එක වරන්ට ආශයන්තරාව ඝණයක නෙමෙයි දුවන්නේ තරලක. අචිතාවකාශය යන්නේ තරලෙත් නැති තැනක. මේන්න මේ වගේ මේවට තියෙන ගුරුත්වාකර්ෂණ තුනක්. ඒ ගුරුත්වාකර්ෂණ තුනම දන්නවනම් තේරුම් ගන්න පුළුවන් විශ්වය කියන්නේ මොකද්ද කියලා. එහෙනම් කාර්යරැටි පණුව වගේ මේකම අල්ලගෙන ජීවත් වෙනවා. ඒ නිසා මේ චිත්තාර්ථ භාරිපුත්තගේ මේ ප්‍රකාශය යම් වෙලාවක ඕලාරිකත්ව ප්‍රතිලාභේ නම් ඒ මනුස්සයට වැටෙන්නේ ඒ මනුස්සයා මනෝමය අත්පත්ලාභයට අන්දයි මෝගයි ඒ ගණන් ගන්නේ අරූපී අත්පත්ලාභයට මෝගයි අන්දයි ගණන් ගන්නේ ඒ මදිවට ඕලාරිකත්ව භාවයේ ලুকু සැපතක් කරගෙන ලুকু හය හත්‍යක් කරගෙන පදනමක් කරගෙන ඒකේ අයිතිවාසිකම් පිටවඳ හටම් කරලා අපරාධ මැරලා යනවා අරකට විවෘත වෙන්නවත් වෙලාවක් නැහැ ඒ විවෘත වෙනකොටත් ඒක හොඳයි ඕලාරිකත්ව ප්‍රතිලාභේ හොඳ නැහැ කියපුවා ආය අහුවෙනවා මේ විවෘත වෙච්ච මනෝමය අත්පත්ලාභයත් හැර දැමීම පිණිසයි ඒක අධ්‍යයනය කරන්නේ. ඕලාරිකත්ව පාරපටලාවේදී හොඳයි කියන්න පුළුවන්. ඔව් වඩා හොඳ එකක් තියෙනවා. ඊට පස්සේ වඩා හොඳ එක අල්ලන්නේත් ඒක අල්ලපදානේ උපාධි කෝට් එකට දාගන්න නම පිටිපස්සට අකුරු තුනක් හතරක් දාගන්න නෙමෙයි ඒකත් අතාරින්නයි. මෙන්න මේ විදිහට එකක් නිසා එකක් අත හැදීම ඉදන් නිසා ඉදන් පජහත කියන ක්‍රමයට ගත්තොත් බුදු වෙලා මිසක නතර වෙන්නේ නැහැ. මොකක්ද ඇල්ලුවත් අහුවෙලා තියෙන්නේ. ඒ නිසා අපි ප්‍රධාන භාවනාව තමයි හොඳට චීන කන්නට දබන මොකේද අහුවෙලා තියෙන්නේ කියලා. අපි බලන්නේ අතාරින්නේ අතාරින්න හදවොත් කතාකත් හරියන්නේ දැන් අල්ලලා තියෙන මොකද්ද කියලා බැලුවොත් ඒකෙන්ම තේනවා කොච්චර තක తీරුද කියලා. මං අල්ලලා තියෙන කොච්චර ගෝලාරිකද යද්දි ඊට පස්සේ කොච්චර සියුම් දේවල් තියෙනවද? එතකොට සියුම් දේ දකින්න මේක ඇත හැරෙනවා මිසක් අතහරින්න දෙයක් නැහැ. ගහයක gediyak කිරි වැදුනට පස්සේ gediye හැලෙන එක જાතිවෝ කිරීම සඳහා ඇති වෙච්ච එකක්. කිරි වදින එක තමයි ගහට කිරි නැට්ටෙන් අල්ලලා තියෙන්නේ. කිරි ගැදිච්ච ගමන් කිරි නැට්ටෙන් ගලවලා වැටෙනවා. ඒකයි ලන් වලින් ගැට ගහ තිබ්බට හරියන්නේ නැහැ. ඉතින් මේ හලන්න අපි උත්සාහ කරන හලන්න ඕනේ නැහැ. gediy පුරන්න කිරි වැදිච්ච ගමන් gediy යනවා. එතන යම් දවසක අපි ඕලාරි කත්තපටලාවේ කියන මේ චීවර පින්නපාත සීනාසන ගිලම්පස කියන මේ සිව්පසේ උපේන දෙයට මුළු අවුරුද්දම මුළු මාසෙම මුළු සතියෙම මුළු දවසම ගත කරලා ජීවිතේම ගත කරන වෙනුවට මේක කවදාවත් ඉවර කරන්න බෑ. යම් ප්‍රමාණයකට යැපෙන්න ඇතිනම් අනේ ඒක පොඩ්ඩක් පැත්තක තියලා මේ මනෝමය අත්පටිලාභය පිළිබඳ පොඩ්ඩක් බණ භාවනා කරලා පොඩ්ඩක් උපයා ගනි. උපයපුවාම තේරෙන්න අපිට නිර්ාමයේ සැපයක් කියන එකක් තියෙනවා. ඒක ලැබුණාට පස්සේ මතක තියාගන්න ඕකට බැඳෙනවා. බැඳුනොත් ඔයාලා හරි අත්පටිලාභයට නිඳා කරන්න පුළුවන්. මම විතරයි ලොක්කා අනික් කට්ටිය වැරදි කියන්න පුළුවන්. ඒක තමයි එතන තියෙන කොක්ක. ඒ නිසා මේක අල්ලන්නේත් එකක් ඕලාරිකත්ව ප්‍රතික්ෂේප කිරීමද මේකට බැඳීම එන්න පුළුවන් කියන අනතුරු දැනගනත්. එතකොට යටි ඊගාට තියෙන මනෝමය අත්භාව අරූපී අත්භාව පැටලාවෙ පේනවා. ඒක ඊට වැඩිය assume. නමුත් ඒකෙත් අර අනතුරු තියෙනකට ගිය ගමන් මේ දෙක ප්‍රතික්ෂේප කරනවා. පහත් කළා සලකනවා. ඒකත් අල්ලන්න ඕනේ අතහැර දැමීමේ අදහසින් ආන්නේ වගේ අතහැර දැමීමේ අදහස යනකොට බුදුරජාණන් මේ සංඛං ගච්ඡති කියන වචනේ ප්‍රපංච කරනවා කියන වචනය එහෙම නැත්නම් මේ මනෝ විකාර වලින් අපි තුරන් ගහනවා අපි දන්න ටිකෙන් අපි කතන්දර ගොතනවා ඒකේ අයියා වෙන්න හදනවා අපිම ඔලෝගුපත් දා ගන්නවා අපිම කණු අකුඩ නැගෙන මම ලොක්කා කියා ගන්න හදනවා නමුත් උඹ දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කීයක් දකලාද මේ කතා කරන්නේ අපි දන්නේ නැති ලෝක කොච්චර තියෙනවද ඒ හැම ලෝකයකටම යන්න නම් තමන් ඉන්න ලෝකෙට තමන් වශී කරගන්න මිසක දාහ වෙන්නේ කාම දාසයට කාම ලෝකේ කාම රාජිනීගේ බත් බැලය වෙන්න එපා. ධ්‍යාන ලෝකේ ධ්‍යාන වලට ආශා කරන බැලය වෙන්න එපා. අරූපී ලෝකේ අරූපී දේවල් වලට බැඳිච්ච බැලය වෙන්න එපා. මේ ඔක්කොම මිනිමාවක් නගිනකොට යට යට පාදම් අතහැරිය නැත්නම් උඩට යන්න බෑ. ඒ වගේම අතහැරීම පිටස දේශනා කරන එක තමයි බුදුහාමුදුර කියන්නේ පොට්ටපාදී දිවිපත් කරේ අල්ලා ගන්න පැත්තේ. භාවනා යෝගාවචරය කියලා කියන්නේ මේ අල්ලා ගන්න පැත්තේ සිට අතහරින පැත්තට ගිය දෙක මාරු කරන එක විතරයි. ඒ නිසා දෙකම දැනගන්න ඕනේ. ඔක්කොම දැනගන්න ඕනේ. දැනගත්තට පස්සේ අතහැරිනවා කියන එක බුදුහාමුදුරු කියන එක හම්බෙන නිතරංග ජය. අතහරින්න උත්සාහ කරන්න ඕනේ. සංසන්දනාත්මක මේ චිත්ත දිහා බලනකොට ඕනම කෙනෙකුට තේරෙනවා මේ කපු වලට වැඩිය හොඳයි කපු නූල්. කපු නූල් වලට වැඩිය කපු රෙද්ද. කපු රෙද්දට වැඩිය හොඳයි සිල්ක් රෙද්ද. සිල්ක් රෙද්දට වැඩිය හොඳයි රිදී. රිදි වලට වඩා රත්තරන් රත්තරන් වලට වඩා ප්ලැටිනම් ගෙනියන්න ලේසි ආන්නේ වගේ එකින් එකට එකින් මාරු වෙනවනේ කෙනෙක් නම් පරිණාමයක් කියලා අපි නේ අපි අල්ලගත්ත එක අල්ලබදාගෙන ඉන්නව කොච්චරද කියනවනම් බරු බැඳා වාගේ. අපේ දරුවෝ, අපේ වස්තුව, අපේ නම්බුනාමකන් සේරම බරු බැඳා. ඒවට අපි බැඳෙනවා, ඒව අපේ බැඳෙනවා. නමුත් අපිට ඒකට ඉහළට යන්න තියෙන අවස්ථාවක් නැති වෙන නිසා අපි හම්බ කරපු දේ විතරමයි අපිට බරුවක් වෙන්නේ. අපි හම්බ කරගත්තේ ලෝකයේ තියෙන වස්තු කවදාකවත් අපිට බරුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒව හම්බ කරන්න ඕනේ ඒව පිළිබඳව අත්හැරීමේ අදහසෙන් ඒක නිදර්ශනය දෙන්නේ මේ අත්පටිලාභ තුනක් තියෙනවා. මිනිස්සු අහුවෙන ගැට තුනක් තියෙනවා. තුනම තේරුම් ගන්න ඕනේ. තුනම තේරුම් ගන්න අල්ලන්න නෙමෙයි අතහරින්න. එතකොට මේක අල්ලගෙන ඉන්නකොට අර දෙක පේන්නේ නැහැ. අර දෙකක් අල්ලනකොට මේ දෙක පේන්නේ නැහැ. ඒක කියනවා බුදුරජාණන් වහන්සේ මේට වෙනස් උපමාවක මිනිස්යාට භූමාට දෙවියෝ පේන්නේ නැහැ, චාතුම් මහරජක දෙවියෝ පේන්නේ නැහැ, යෙලීර දෙවියෝ පේන්නේ නැහැ. මොකද සූක්ෂම ශරීර නිසා. අත් භූමාට දෙයියන්ද භූමාට දෙවියෝ පේනවා, මිනිස්සුෝ පේනවා. හැබැයි චාතුම් මහරජක දෙවියෝ පේන්නේ නැහැ. අර සියුම් වැඩි. චාතුම් මහරජක දෙවියන්ට භූමාට දෙවියෝ පේනවා, මිනිස්සුෝ පේනවා. තාවදීන්සි දෙවියෝ පේන්නේ නැහැ. චාතුම් මහරජක දෙවියෝ පේනවා, සියුම් වැඩි. ඉහළට යන්න යන්න යන්න පල්ලෑවුවා පේනවා, උඩේවා පේන්නේ නැහැ. මෙතන ඊටත් වැඩිය භයානකයි. මෙතන අල්ලපු එක විතරයි පේන්නේ, දෙපැත්තම පේන්නේ නැහැ. ඒ තරම් අන්ධකාර ලෝකෙක අපි ගත කරන්නේ අපි UNP කාර්යය වුණොත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ කිසිම හොඳක් අපිට පේන්නේ නැහැ. ශ්‍රී ලංකා කාර්යයක් වුණොත් UNP ආණ්ඩුවේ කිසිම හොඳක් පේන්නේ නැහැ. ඒකලම අපි දෙන්නත් දෙපොළ එකම පවුලේ දෙන කඩු ඇරගෙන කපා කොට ගන්න. ඊටත් එදිය අමන කමක් නැහැ මොකද තිරසනුන්ට මේක නැහැ. තිරසනුන් අතර මෙහෙම එකක් නැහැ මොකද උන්ට මේ ඔච්චර කල්පනා ඥානයක් නැහැ. උර තියෙන කෑමයි සංසර්ගයයි නිදා ගැනීමයි බයයි විතරයි උන් ඔය පක්ෂ දේශපාලනය කැන්සර් ටෙන්ෂන් ආර්ථික උද්දමන මොකක්වත්ම නැහැ. අපි කියන තිරිසන් කියලා උන් කියන දේ මිනිස්සුන්ට තිරිසන් කියලා. මෙයා කොහොමද පුළුවන්කම තියෙදි වලිග අපාන කාලා සීතල ගන්නවා. හරුන්ට වලිග තිබුණා තුන් හපා ගන්නෑ. මේ නැති වලිගයක් හදානේ ඒක උඩ වාඩි වෙලා ගැරිදෙනවා රිදෙනවා කියන. ඒක හපාගෙන රිදෙනවා කියන. හරුන් වලිග ජීවුණත් හපා ගන්නෙත් නෑ වාඩි වෙන්නෙත් නෑ. නමුත් බුදුහාමුදුරු කියන කොහොමද මනුස්සකම හොඳයි කියලා. මොකද ගැටේ තේරුම් ගන්න පුළුවන්. අරුන් ගැටයක් දන්නේ නැතුව පැත්තකටලා ඉන්නේ. ඒ නිසා භාවනා කරනකොට තමයි භාවනා අධ්‍යක්ීම් පිළිබඳව අල්ලබදා ගන්න නැතුව ඒ දේ කටයුතු කරන්න නම් අවශ්‍යතාවය වෙනකොට නැවක නැංගුරුම තියෙන වීසි කරන්න මිසක ගෙට ගන්න නෙවෙයි. නැංගුරුම තියෙන ප්‍රයෝජනේ තමයි අවශ්‍ය වෙලාවට විසි කරන්න ඕනේ. අනිත් දේවල් අවශ්‍යලට ගෙට ගන්නවනේ. ඒ වගේ භාවනාවේ තමන්ගේ හැම හැකියාවක්ම පැත්තක තියන්න පුළුවන් වෙන්නේ. ඒ වැඩි ගන්නවා කියන්නේ අන්න ඒක තමයි. ඉතින් මේ ටික කියවෙන්නේ විපස්සනා භාවනාවේ විතරයි. ඒ නිසා කෙනෙක් දැනගන්න ඕනේ අපේ දැනුමම තමයි අපි අනිත් පැත්ත හරලා මේ බුදුහාමරගේ ප්‍රතිපදාවක් විදිහට තේරුම් කරලා දෙන්නේ. එනතම මේ ගඟ දිගේ ඉහළට යන්නා කියන වගේ කතාවක් කියලා දෙන්නේ දන්න දැනුමමයි. ඒ නිසා ආත්මේ තියෙනවා කිව්වොත් අහු වෙනවා. නැහැ කිව්වොත් අහු වෙනවා. තියෙනවා යයි කියලා පිළිගන්න පුළුවන් ගැට තුනක් තියෙනවා. ගැට තුන තීරුම් අරගෙන ඒ ගැට තුනෙන් ගැලවීම පිටසයි බුදුන්සේ ධර්ම දේශනා කරන්න කිව්වම කිසියම් කෙනෙකුට එකෙන් ගැටලුවක් එන්නේ නැහැ. ඒ නිසා යම් ප්‍රමාණයකට භාවනා කරලා යම් අත්දැකීමක් තියෙන කෙනෙකුට තමන් මේ භාවනා කරෝ ප්‍රමාණයට සාපේක්ෂව අදිමොක්කයක් පෙරදක්මක් විනිවිද දැකීමක් පායනවා. අනික් කෙනෙකුට මේක අන්ධ කරනවා. මේ මොනවද මේ මවල හදන්න පෙන්වන්න හදන චිත්‍රේ භාවනා උච්චර ගැඹුරු දේවනම් කොහොමද භාවනා කරලා නිවන් දකින්නේ කියලා අර දැකීම නැති ඇත්තට ඒ කරදර වෙනවා එහෙම එකක් නෙවෙයි මේ දේශනා කරන්නේ පොට්ටපාද ඉදිරිපත් කරපු ප්‍රශ්නේ හැටියටම ප්‍රශ්නෙට කියමු තමයි උත්තරය ඒ නිසා කරගෙන කරන යන භාවනා කරන අයට මේක මේක අල්ලා ගැනීම සඳහා කරන ශාසනයක් නෙවෙයි අතහැර දැමීම සඳහා කරන ශාසනයක් ඒ කියන්නේ දසදාන වස්තු විතරක් නෙවෙයි අතහරින්න තියෙන්නේ රුචි අරුචිකම් වලුත්කුත් නෙවෙයි. ඊට එහාට ගියාට පස්සේ ඒ ඒ தത്വෙදී Taman ඉන්න මෙන්න මේ අත්පටිලාභය කියලා තේරුම් ගන්නත් ඕනේ. ඒ අත්පටිලාභය තේරුම් අරගන්නේ අරසා කරගන්න වෙයි අතහරින්නයි කියලා තේරුම් ගත්තොත් එහෙම Tamanට ඒ අත්පටිලාභ තුනම වශී කරගන්න පුළුවන් කැමැති විදිහට පාවිච්චි කරන්න. දන්නේ නැති මිනිසයා එකක් අල්ලන්නේ ඒකට අහු වෙනවා. ඒ නිසා නොදන්න කෙනයි අහු වෙන්නේ. දන්න කෙනා තමන්ගේ වශයේ පවත්තන එම කරගෙන යන භාවනා ජීවිතය වශයේ පවත්වාගෙන යාම පිණිස පාලනකින් යුක්තව කරගෙන යාම පිණිස අධිෂ්ඨාන ශක්තියක් ඇති කරගැනීම පිණිස මේ දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් අපි මෙහිදී සාකච්ඡා වුණාට පස්සේ අපි ටික වෙලාවක් ඒ මතිම ධර්ම දේශනා වුණා පස්සේ සාකච්ඡා කරනවා. ඒක නිසා මේ මේ අවස්ථාවේදී කාට හරි වෙන කියන්න කරන්න දෙයක් තියෙනවා කරුණා කළා සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා මතක් කරනවා. මේ සමහර විද්‍යාත්මක වගේ මේ භාවනා කරන ඉන්ද්‍රිය ස්පාර්ක්ද ආනපානේ මුතුනා විදිහලානේ සාමාන්‍යයෙන් කකුල දිවටලාගේ තේරුණා කකුල තේරුන්නේ මුලින් වාගේ තේරුන්නේ විද්‍යාවෙන් මුකුත් ස්පර්ශය වේදනා තේරුන්නේ ස්පර්ශයකට තේරුණා තේරුණා ඒ සාමාන්‍ය මොනවාද ස්පර්ශය තේරුණා වේදනාවක් නැති වෙන්න බෑ ස්පර්ශය කියන්නේ කණේවන ස්පර්ශය පොරේ තේරෙන්නේ නැහැ ඉතින් විමුක්ති තේරුම් නැහැ. එතකොට කියන්න තියෙන ස්පර්ශය දැනෙන වෙලාවට බාහනා හොඳයි කියලා හිතෙන් තමයි පහසුවක් දැනෙන ස්පර්ශය නැති වෙලාවේ. ඔව් එතකොට ඒක දැනගන්න අවශ්‍ය වෙන්නේ දැන් දැනගන්න තියෙන්නේ මේ නැතිවීම මේ පහසුව නැවත ගන්න කොහොමද කියන එක. මේ මොන මට්ටමේද කියලා ඇහුවොත් ඒක ස්ථාවර කරගන්න අපි හදන්නේ. අපිට ස්ථාවර කරන්න බෑ. මොන්නම තැනකට ඔය හිතයි කිව්ව අරවල් ඥානෙ පහළලා තියෙන අර ධානය කියලා. ඔක්කොම බබා ගන්නවන්න කියන දැන් නැරවිලි කවි විතරයි. තමන්න මේක හොඳ නම් ඒක බෞලික කරගන්න. නැවත නැවත කරන්නේ අමාරු තැනක ඉඳලා ටිකක් පහසු තැනට ආව ටිකක් පහසු තැනට ගොඩක් පහසු තැනට යන වැඩපිළිවෙල බුදුහාමුදුරුවෝ කිව්ව බව හැබැයි නමුත් දැනගත් තමන් අත්දකින්න එකනේ වටිනාකම. ආන්නේ අත්දැකීමට කරු කරලා ඒ අත්දැකීමට මුල් තැන දීලා කටයුතු කරනවා නම් අපි ප්‍රයෝජනෙ සලකලා භාවනා කරන්නේ ආතතිය ඇත්තන ඉඳලා අසහනය ඇත්තන ඉඳලා අසහනය අඩු කරන්න යනවා. අඩු කරන්න ගියාට පස්සේ ඒක මොකද්ද කියලා බල බල ඉන්න ගියොත් ඊගාවට ඊට වඩා අසහන තන අන්ධකාර වෙනවා. අපිට කරන්නේ දැන් මෙතෙන් ආවෙත් මගේ දැනුමතු කන්නේ මේ දැනුමතු ගන්න ක්‍රමසාවිදි වලින් එක්ක මේක තවදුරටත් සිද්ධ වෙන්න දරින්ද එහෙම නැත්නම් ඒ අබු පාර දිගේම තව තවත් ඝන ඝර්ෂණයක් තිබුණ තැන නැත්නම් පහප ගැටුම් තැවිලි තැවිලි තිබුණ තැනක ඉඳලා අඩු තැනට යන වැඩ පිළිවිලු යන්තම් පටන් ගත්තා. එතන එතන ජස්ටිෆයි කර කර ඉන්නේ. ධ්‍යාන තින්නන ඔබ ඔබ බලන්න යන්න එපා. ඔක ඕම දිගට කරගෙන යයි. ඒකට බෑ හොඳ විශ්වාසයක් එන්නවා හිතුවට වැඩිය පහසු තැනක ඉන්නේ කියලා. ඒක දෙවන්නේකින් අහලා බෑ. ඒක තමයි සප්පටි හිතකම් කියන්නේ Tamandම සාතික වෙන්න ඕනේ. මම හිතපු අසහනකාරී තත්ත්වෙට දැන් සාහනේ තියෙනවා. ඒ වෙනස සංසන්දනාව තේරෙනවා නම් ඒකෙදී පසුපසු කරලා බලන්නත් එපා මනමන ඉඳත් එපා. ඒ දෙකම මනස විශ්ින් කරන චාට් වැඩ. ප්‍රගතිය බාධා කරන වැඩ. ඉතින් මේ සැකයක් තියෙනවා නම් විතරක් නතර වෙලා අහන්න සැක නැත්තම් කලදුරු කල වලහිගම් කියලා වැඩි ටට් ටට් ගාලා කරන නිසා ඉස්සෙල්ලා හැම වෙලාවෙම සැකේනවා. දැන් නැති ප්‍රදේශයක යන්නේ. නමුත් සැක අරගැනීම තමයි කමඨා සුද්ධ කරන. උත්තර දීලා නෙමෙයි සැකන්නේ. ඔක සැකයක්. සැකේ කියන්නේ නීවරණයක්. ඔක ඥාණය නෙවෙයි. ඔකට පොර දාන්න එපා. එනකොටම දැනගන්න මේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න වැඩ තියෙන්නේ. අන්තිමට ඒක වෙන්නේ වේගය බහල වෙනවා. ඒ වගේම මාර්ගපාක්ෂික වෙනවා. විඥාණයට පදනමක් ලබලා දෙන්න හදනවා. ඒ මොකද්ද කියලා අහන්නේ විඥාණයට පදනමක් දෙන්න හදන්නේ. බුදුන් කියන විඥාණය පච කරපන් කියන. එන්නේ එන්නේ අසරණ කරපන්. මොකද මෙයා තමයි මැජික් කාර්යය. ඒ නිසා මේ වින වැඩේ හොඳයි කියලා නම් කියයි. හැබැයි මොකද්ද මේ කියලා අහන්නේ අවිද්‍යාව කියලා කියන්නේ. තමම තමන්ගේ මේ අර ලැබිච්ච සාන්තියට සැක කරනවා. ඒක අඩු තක්සේරුවක් කරනවා. ඉස්සරහට යනකොට තමන් ඒක අදි탁සේ හොඳ 탁සිරුට එනකොටම අදිමොක්ඛය කියලා එකට කියන්නේ. පෙරදක්මක් වෙනවා. හරි මෙච්චරමයි පාර. අද පිට ආ ඉන්න යන්න එපා. දිගටම අරගෙන යන එකයි තියෙන්නේ. මොකද හැම වෙලාවෙම ඔය කම්බිනේෂන් එක හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙච්ච වෙලාවේ කරගෙන යන්න. හොඳයි අපි එන වෙන ප්‍රශ්න නැහැ කියන පදනමේ ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කරලා ධර්ම දේශනා සචිවාලය સમાપ્ત කරන්න බලාපොරොත්තු